ඕලාරිකං වා සුකුමං වා ඥත්තං වා බහිද්ධා වා හීනං වා පනීතා වා යං দূරේ සම්තිකේවා සබ්බං විඥාණං නේතං මම නේසෝ හමස්මින මේසෝ අත්තාති යතා භූතං සම්මප්පඤ්ඤාය දත්තබ්බං තීති කෞරණීය ස්වාමීන් වහන්සේ මෑණිවරුනි ශද්ධහා බුද්ධ සම්පන්න පින්වත්නි අපි අද එළඹිලා තියෙන අපේ වැඩමුළුවේ 8 වෙනි දවසේ මේ වෙනකොට අපි <coughs> දවසකට එකක් ගානේ දේශනා හතක් පවත්ලා 8 වෙනි දේශනාවටයි මේ ආරම්භය ලබා ගන්න බලාපොරොත්තු වෙන්නේ. ඉතින් මේ දිගට සම්බන්ධ වෙච්ච බොහෝ දෙනා දන්න පරිදි මේ දේශනාවලියට අපි සරුවඥ දේශිත වටිනා සූත්‍රයක් වෙන්නේ සුසීම සූත්‍රය ඉදිරින් තියාගත්තා. ඒ සුසීම සූත්‍රේ සංග්‍රහ වෙලා තියෙන ත්‍රිපිටකයේ සූත්‍ර පිටකයේ සංයුත්ත නිකාය නිදාන වර්ගයේ ඉතින් ඒකෙදී එවකට පැවතිච්ච යම් යම් මතිමතාන්තර නිසා සුසීම නැමැත්තා ਸਰවචනාස උගන්නන ගැඹුරු ධර්ම රහසින් ඉගෙනගෙන ගිහිල්ලා රට්ටුන්ට ඒ ධර්ම දේශනා කරලා ජනප්‍රිය වෙලා ලාභ සත්කාර සම්මාන උපයන්න ඕනේ කියන හොර අදහසින් ධර්මත්තේන කදාසින් ඇවිල්ලා පැවිදි වෙලා සරුවචන වහන්සේ හමු වෙලා තමන් වහන්සේගේ ඒ අර්ථය ඉෂ්ට කර ගන්න අදහසින් මේ නිවන් ලැබුවට පස්සේ වුණත් හැම කෙනාටම ඒ 이르දිවිද ඥාන අභිඥා ඥාන පහළ නොවීම පිළිබඳ ਸਰුවඥ මතය විමසනවා හැම කෙනෙක්ම නිවන් ලබන හැම කෙනෙක්ටම 이르දිවිද ඥාන එහෙම නැත්නම් අභිඥා තැබිය යුතුයි එමත්ින් තමයි රට්ටු මේ ජනප්‍රිය භාවය ලබන්නේ කියන මතියකයි මතේකයි සුචිම ඉන්නේ ඒ නිසා ඒ භාවයේ පිළිබඳ සරුවචනාංශගේ ප්‍රශ්න කරනවා ඉතින් සරුවචනාංශේ මේ සුද්ධ විපස්සනාවට එහෙම නැත්නම් පඤ්ඤා විමුක්ත නිවනක් මේ ශාසනයේ තියෙන බව දැනුම් දීලා කියනවා. එහෙම නිවන් දකින හැම කෙනෙකුටම එහෙම අභිඥාවල එහෙම නැත්නම් 이르දිවිද ඥානවල තිබිය යුතුම தත්වයක් නැහැ කියලා. ඉතින් මෙන්න මේ தත්වේදී සුසීම මුසුප්පු වෙනවා. දුම්මන தත්වයකටපත් වෙනවා. හිතා ගන්න බැරි தත්වයකටපත් වෙනවා. ඉතින් එන්නේ අතිරණ தත්වක ඉන්න සුසීම හරිපාරට ගෙන දැමීම සඳහා ਸਰුවචන් වහන්සේ ප්‍රශ්නාවලියක් එහෙම නැත්නම් යොමුවක් ඉදිරිපත් කරනවා. එතනදී අපි අභිඥා හෝ ඊත්‍විත ඥාන පිළිබඳව පසෙක තිබියදී වර්තමාන වශයෙන් තියෙන මේ කය රූපේ ඒ වගේම අපිට දැනෙන විඳීම් වේදනා හඳුනා ගැනීම සංඥා එහෙම නැත්නම් අපි මේ කරන සකස් කිරීම රැස්කිරීම ඒ වාගේම ඒ දේවල් වෙනකොට හඳුනා ගන්නා විඥානය කියන මේ මේ අස්පනා අපිට දැකී දැනට දැකිය හැකි දේවල් වල තියෙන අනිත්‍යත්වය දුක්ඛත්වය අනාත්මත්වය ਸਰවඥාන්සේ ප්‍රශ්න ਵਿਚාරන. ඒක මේ සූත්‍රමය ඥානය ලබා දීම සඳහා කරන්නා වූ ප්‍රයත්නයක් වශයෙන් පෙන්වනවා. ඒ විදිහට පෙන්නලා සුසීමගේ හිත සකස් කරනවා ඒ අතීතනාගත බැලිල්ල හෝ වෙන කෙනෙකුගේ හිත බැලිල්ල හෝ වෙන තැනක දේවල් බැලිල්ල කෝක වෙතත් වර්තමානයේ මේ වෙන වෙලාවේ සතිය පිහිටවල බැලුවොත් මේ තමන් <clears throat> තමන්ගේ විශේෂීස්ත්‍රිට යට වෙලා තියෙන කොටස් පවා සියල්ල අනිත්‍ය පිනිසත් දුක පිනිසත් පාලනයකින් තොර ගන්න තොර ප්‍රාණය කරගන්න බැරි ආණ්ඩු මට්ටු කරගන්න බැරි තත්වයක් තියෙන බව එප්පු කරගත්තට පස්සේ නැත්නම් පිළිගත්තට පස්සේ කියනවා එහෙමනම් මේ එක එක රූප වේදනා සංඥා සංඛාර විඥාන වශයෙන් ප්‍රසිද්ධ වෙලා තියෙන මේ මේ එක එක උපාදාන පාදාන ස්කන්ධය පිළිබඳව වර්තමාන මොහොත විතරක් නෙමේ අතීත අනාගත වශයෙන් උත් ඒ වගේම තමන්ට හැම පරියන්ත කරගෙන මේ දැරින කොටස් ටික විතර නෙමේ බාහිර වශයෙන් උත් ගුරුසුට විතරක් නෙමේ සියුම්ම දැන කොටසලුත් ළඟ තියෙන කොටසක් නෙවෙයි ඈත තියෙන කොටසලුත් කොටස් කොටසුත් ඊටාම ප්‍රිය තමන් හොයන කොටස නෙවෙයි අප්‍රිය හීන වූ කොටසවලත් හැම දෙයක් විශේෂෙම මේවා මම මාගේ කියලා බදා ගැනීමක් කළොත් තමයි ඒ ඒ මෝඩකම ඉන්න අයට තමයි ওই ඊර්තිවිද ඥාන එහෙම නැත්නම් දිබ්බ චක්කු දිබ්බසෝත ඥාන එහෙම නැත්නම් පුබ්බේ නිවාසානුස්සති වගේ ඥාන නිවනටත් වැඩි ආගයක් ආඩම්බරයක් එන්නේ. ඉතින් ඒ නිසා වර්තමානයේ මේ තියෙන එකක් දුක නම් ඔය අතීතනාගතේ හොයන්න ගියාම හොයන්නෙම දුක පහුරු ගන්න එකයි. ඒකට යන්න යන්න වර්තමානයේ ගිලිහෙන්න ගිලිහෙන්න නිවනෙන් ඈත් වෙනවා. ඒක නිසා හරි හැටියට හරියමං විදිහට වර්තමානයේ දකින්න නම් ඒක න කවදාකවත් අර වගේ දේවල් අනවශ්‍ය අගේ කිරීමට ලක් කරන්නේත් නැහැ. ඒ වෙනුවට ඒ වටිනා කාලය වර්තමාන වශයෙන් සතිය පිහිටවීමට පාමාණු වීමට අප්‍රමාද වීමට ගත කළොත් පිරිසිඳ දැකීමකින් මේ පංච උපාදාන ස්කන්ධය අවබෝධ කරගන්න පුළුවන් අන්න ඒ නිසා මෙවුවා මේ වේදන රූප වේදනා සංඥා සංඛාර වශයෙන් තියෙනකොට මේ වගේ ප්‍රත්‍යක්ෂ වශයෙන් මේ මොහොතේ අවබෝධ කරන දේත් අන්වේ ඥාන නැත්නම් ණය විපස්සනාවට අතීතනාගත වශයෙන් දුර්ලංග වගේ තියෙන එක ඔක්කොම ප්‍රත්‍යක්ෂේ පදනම් කරගෙන පච්චක්ක ඥාන වලට පදනම් කරත අනුමාන ඥානෙ බුදුහාමුදුරු කියලා දෙන ක්‍රමයක් මේක මම නෙවෙයි කියන්නේ ඉගෙන ගන්න මගේ නෙවෙයි කියන්නේ ඉගෙන ගන්න මගේ ආත්මේ නෙවෙයි කියන්නේ ඉගෙන ගන්න කිය. එදේ ඒක අනිකුත් ලෝකයේ උගන්වන්නේ අපිට මේ සියල්ලම අල්ල බදා ගන්නයි. ඒකත් මගේ කියපන් මේකත් මගේ කියපන් අල්ලපීටමත් මගේ කියපන් අර රාජ්‍යත් මගේ කියපන් කියලා එකතු කරන ක්‍රමයේදී සරුවචනාංශයේ මේ වර්තමාන මොහොතෙන් පටන් අරගෙන අතීතනාගත වශයෙන් හැමදේම මම නෙවෙයි මගේ නෙවෙයි මගේ ආත්මේ නෙවෙයි කියන මන්තරයක් යන්තරයක් සමීකරණයක් අපිට කියලා දෙනවා. ඒ කියලා දෙනකොට එක එකක් අරගෙන මේ රූපස්කන්ධය වේදනා සංඥා සංකාර විඥාන වශයෙන් ඒ හැම දෙයකටම මේ මම නෙවෙයි මගේ නෙවෙයි ආත්මේ නෙවෙයි කියනා වූ අනාත්ම සංඥාව ඇති කිරීමේ යන්ත්‍රයක් මන්ත්‍රයක් සූත්‍රයක් මේක උගන්වන. ඉතින් අපි පහුගිය දවස් දෙකේ මේ රූප කියන්නේ මම මාගේ මම හෝ මගේ හෝ ආත්මේ නෙවෙයි. ඒ වගේම චෛතසික වෙන වේදනා සංඥා සංඛාර මම මාගේ නැත්නම් මම මේ වගේ නෙවෙයි ආත්මේ නෙවෙයි කියලා කියලා අද දවසේ අපිට ඉදිරිපත් කරලා තියෙන මේ විඥානස්කන්ධයයි එහෙම නැත්නම් අපි සාමාන්‍ය හිත කියලා හඳුනන එකයි නැත්නම් මනස කියලා හඳුනගන්න එකයි නැත්නම් මේ චෛතසිකයන්ට නිවස්නේ ලබා දෙන්නා වූ මූලස්ථානේ ලබා දෙන්නා වේ හිත සම්බන්ධයෙන් ඒ හිතේ අතීතනාගත ප්‍රත්‍යুৎপন্ন වේවා ගොරෝසු සියුම් වේවා ඇතුලේ පිට වේවා ප්‍රිය තත්ත්ව අප්‍රිය තත්ත්ව වේවා දුර ළඟ වේවා මේ කොයි එකකට ආවත් නැත්නම් මේ හිතට එන හැම හිතවිල්ලක්ව එහෙම නැත්නම් එන මායාවක්ම මුලාවක්ම මිරිඟුවක්ම මම නෙවෙයි මගේ නෙවෙයි මගේ ආත්මේ නෙවෙයි කියලා කියනද උනන්දු කරවන්න කමටහනක් දෙන්නයි මුල් කොටස ගත වෙන්නේ. ඊට පස්සේ සරුවචනංශය කියනවා යම් කිසි කෙනෙක් ඒ විදිහට මේ බුදුහාමුදුර කියන්නේ අපේ හිතසුව පිණිසයි අපි මේ රූපය වඩන්ඩ වේදනා සැප වේදනා එකතුකරනද හඳුනා ගැනීම වශයෙන් අපි වැදගත්ෙක් දක්ෂයෙක් අනුන්ට වැඩිය ශ්‍රේෂ්ඨයෙක් කියලා හඳුනා ගන්න දඟන දැඟලිලි වගේ මේ දවස පුරාවට කරන මේ රැස්කිරීම සා එකිනෙක දේවල් වෙන්කොට හඳුනා ගන්නා මේ ගති මේ සේරම ඔය විදිහට අපි තාටමැව්වත් නැතත් සිද්ධ වෙනවා <clears throat> මේ සිද්ධ වෙන උනත් නැත්නම් සිද්ධ කළත් සිද්ධ උනත් ඒ සෑම ඵලයක්ම මම නෙවෙයි මගේ නෙවෙයි ආත්මේ නෙවෙයි කියනවා නම් නැත්නම් මේක සුතවත්තු අසුවිරු ඥාන ඇත්තා වූ ආර්ය ශ්‍රාවකෙක් විදිහට පිළිගන්නවා නම් ඒතම් පස්සන් සුසීම සුතව ආර්ය ශාවකෝ විඥානස්මින්පි නිබ්බින්දති මේ විඥානයේ කෙරේ පවා අභිනන්දනයකට අභිරුචියකට එහෙම නැත්නම් රසවින්දනයකට යන්නේ එනකොට නිර්වින්දනයක් ඇති කරගන්නවා රසවින්දනයට කරන්න යෑමෙන් තමයි සංසාරයට අහු වෙන්නේ ඒකෙන් තමයි තණ්හාවට අහු වෙන්නේ කියලා රස වින්දනය කරන මොහොතක් මොහොතක් පාස සතිමත් වෙන්න එහෙම නැත්නම් අප්‍රමාදී වෙන්න උත්සාහ කරනවා. මෙන්න මේ විදිහට විඥානේ විඥානේ කියලා කියන දේවල් වෙන්කොට හඳුනා ගන්න ඥානේ එහෙම නැත්නම් හිත අන්නේ හිත විශේෂයි අපිට පුළුවන් වුණොත් මෙන්න මේ විදිහට නිබ්බිදාවක් පහල කරගන්න, නිර්වේදයක් පහල කරගන්න, දුරස්ත බැල්මක් පහල කරගන්න. එහෙම නැත්නම් අභිනන්දනේ නොකරනද අන්න එදාට අභිනන්දනේ නොකිරීම නිසාම ඕක මිලාන වෙන්න පටන් ඕක නිකන් විරංජනේ වෙන්න පටන් ගන්නවා. ඕකේ තියෙන රමණීය ගතිය, සිත්තලවන බඳවන ගතිය දුරවන් වෙන්න පටන් ගන්නවා. අනේ ඒකට තමයි අපි ඔය විරංජනේ වීම නිසා ඇති වෙන ඵලයට කියනවා හිතට විරාගය කියලා. හිතේම හිත පිළිබඳවත් අනෙකුත් ධර්මතා පිළිබඳවත් ඔය කියන විරාගයේ පහළනවා. අන්නේ විරාගයේ පහළ කිරීමෙන් තමයි මේ බුදුහාමුදුරුවෝ පෙන්වන්න හදන විමුක්තිය, නිරෝධය, නිබ්බාණය සාක්ෂාත් කරගන්න පුළුවන්. ඉතින් අන්නේ මේ විදිහට යම් වෙලාවක ඒවා දුරස්ත බැල්මකින් අතහැර දාන බැල්මකින් බලලා පින් වුණාට පස්සේ ඒක මේකයි බුදුහාමුදුරුවෝ මේ අපිට සකස් කළා දෙන්න හදන නිවන කියලා තේරුම් ගන්න ඥානයත් ඒක මේ එතනපත් වෙනා වගේම වැදගත්. ඒ මොකද ඒකටපත් වෙලත් ඒක යම් ප්‍රමාණයකට මුලපටන්ම අගේ කරගෙන ආවේ නැත්නම් ඒකේ සාක්ෂාත්කරණයක් ඒකට සමවැදීමක් වෙන්නේ නැහැ. ඒ නිසා ඇත්ත ඇත්ත වශයෙන් දැක ගන්නත් ඕනේ, දැකන එකට එළඹ වාසය කරන්නත් ඕනේ. සමාදම් වෙන්නත් ඕනේ. ආනිම සමාදන් වෙනවනම් ඔය කියන කිසිම දිබ්බ චක්කු දිබ්බ සෝත කියන මොනම දෙයක්වත් නැතුව මේක සාක්ෂාත් කරගන්න පුළුවන්. ඒ නිසා අපි මෙතෙක් කරගෙන ආපු මේ විවරණ ක්‍රමයේ අනුව අද අපි උත්සාහ කරන බලන්නේ මේ පුළුවන් ද අපිට හිතේම ඉඳගෙන හිත විසින්ම හිත නිෂේධනය කරන මේ හිතේ පහළ වෙන කිසිම දෙයක් මම නෙවෙයි මගේ නෙවෙයි ආත්මේ නෙවෙයි කියන එහෙම නැත්නම් ඒකේ විරංජනීය කරන විමුක්ත වෙච්ච ස්වරූපයකටපත් වෙන්නේ. ඉතින් මේක බලනකොට මේ මිනිස්සෙක් හොඳ සපත්තු දෙකක් දාලා නැමිලා සපත්තු දෙකේ ලේස් දෙකෙන් ඇදලා උඩ යන්න හදනවා වගේ වැඩක්. උඩට ඇදලා කකුල් දෙකෙන් තමම ඇදගෙන ලේස් දෙකෙන් ඇදලා උඩ යන්න හදනවා වගේ වැඩක් වගේ තමයි පේන්න තියෙන්නේ. මේ විඥානයේ මතම පිහිටගෙන විඥානයේ ඇදලා අපට ගොඩ එන්න පුළුවන්ද කියන්නේ. ඒ නිසා හුඟ දෙනෙක් හිතන්න පුළුවන් හිතනවා සාධාරණයි මේක කරන්න බැරි දෙයක්. එහෙම නැත්නම් මේ මේ විදිහට විඥාණයටම පුළුවන් ද විඥාණය විඥානයේ චින දේවල් අඳුරගන්න කියලා. ඉතින් ඒකට විවිධ පැති වලින් ਸਰවචනසේ ධෛර්ය කරවලා මේක උනන්දු කරනවා එක ක්‍රමයක් නෙමෙයි. කැරකි කැරකි කැරකි කැරකි කැරකි කැරකි මැදට යන ක්‍රමයට. ඒකෙදී ඔය බාහ්‍ය දාරුචීරිය කියන බොහෝම ඉක්මනට නිවන් ලැබපු පුද්ගලයාගේ සිද්ධිය සඳහන් කරනකොට ඒ පුද්ගලයා හොඳට පෙර පින් කරලා තියෙන නමුත් කරපු අකුසල කර්මයක් නිසා <clears throat> එයා බුද්ධාගමේ නෙමෙයි ගත කරේ ඒ වෙනුවට කොටු වෙලා තනි වෙලා ඉන්න දූපතක ඉඳද්දී ඒ දූපතේ නැති බැරිකමට මිනිස්සයා මේ ගස් වලින් ගලවගත්ත පොතු වර්ගයක් අරගෙන ඒ පොතු වලින් ඇඟ වහගෙන විලි වහගෙන ජීවත් උනේ ඒ දූපතේ ඉන්න වැසියෝ හිතුවේ මෙයා ඊ타ත්ම රූක්ෂ ප්‍රතිපatti සහිත උග්‍ර තපස්සරී කියලා. ඉතින් මේ මිනිස්සු හොඳට දාහනේ බලන කෙනාට දීලා මට උපස්ථාන කරන්න පටන් ගත්තාම මෙයා ටික කාලයක් යනකොට රහතන් වහන්සේ නමක් විදියට පෙනී හිටින්න පටන් ගත්ත මිනිස්සෙක්. ඉතින් එතකොට ලාභ සත්කාරත් ලැබුණා. ඉතින් මෙයාත් දැන් අන්තිමට හිතරවට ගත්තා. දැන් මම නම් රහත් කියලා. ඉතින් ඔහොම ඉන්නකොට හීනේදී යත් එක එකට භාවනා කරපු කාශ්‍යප සරුවචනාංශගේ ශාසනය එකට භාවනා කරපු දැනට බ්‍රහ්ම ලෝකේ ඉන්න බ්‍රහ්මික පිණිලක උඹ රහත් මාර්ගයේ රහත් ඵලයේ තියා රහත් මාර්ගයටවත්පත් වෙලා නැහැ. ඊගෙන අපිට රහතන් වහන්සේ නමක් බලන්න ඕන සවැත්තුර ජේතවනාරාමයට ඵලයන් කියන. ඉතින් අර පුද්ගලයා අර විදිහට බොරුව කරන රටක් රවට්ටගෙන මේ ලාභ සත්කාර ලැබෙමින් හිටියට ඇතුලේ විශාල සංවේගයක් පහළ වුණා. පහළ දවස් 27ක් එක දිගට පයින් යවිද්දයි කියලා තියෙනවා. දවස් 3ක් විතර නිදාගෙන තියෙනවා. එක දිගටම ගිහිල්ලා ගිහිල්ලා ගිහිල්ලා සරුවචනංශ හම්බ වෙනකොටම දුම සතුටක් ඇති වෙලා තියෙනවා. සතුටක් ඇතිලා තියෙන අපහසුයෙන් මේ වගේ සරුවචනංශ ජේතවනාරාම වැඩිනවා. මෙතෙන් ආවා. ආවට පස්සේ කිව්වා අද මේ වෙනකොට සරුවචනංශ පින්නපාත කිල්ලයි කියලා. ඉතින් එයා ඒ ගමන් බැලුවේ නැහැ පිටිපස්සෙන් එලවගෙන ගියා. කොහොම හරි ගිහලා සරුවචන දකුණා පින්නපාතය අධි හරස් කපලා කිව්ව අවසරයි ස්වාමීන් වහන්සේ මට බණ ටිකක් අහන්න ඕනේ. ඉතින් සරුවචන සිග්වා මේ පින්නපාතය අධි කතා කරන එක සරුවචන චාරිත්‍රයක් නෙවෙයි. නිසා මේක විකා කාලේ නෙවෙයි කියන්නේ. ඉතින් ඊට පස්සේ ඒ ගෞරවයෙන් පස්සට ගිහලා ආයෙත් මෙයාට තද සංවේගයක් පහළ වෙලා කිව්වා අවසරයි ස්වාමීන් වහන්සේ එකවරක් ඔබ වහන්සේ ප්‍රතික්ෂේප කරා. නමුත් මට නැවතත් ඉල්ලන්න හිතෙනවා. අනේ මට අනුකම්පා කරලා බණ ටිකක් කියන්නේ. එතකොට ਸਰවචන සඳහන් කරා බාහ්‍ය මේ පින්නපාත යන වෙලාවේදී කතා බතා කරන්නේ බණ කියන්නේ නැහැ කියලා. ඊටසේ මෙයා ඒකටත් ගරු කරලා පැත්තකට හිටියා මෙයාට හිතක් පහළ වුණා. දැන් මලොත් මෙච්චර මේ උග්‍ර අවස්ථාවට පත්වලා ඉඳි මම මලොත් මම මොකද කරන්නේ කියලා. අට තියෙන වෙන කරන්න දෙයක් නැහැ ਸਰවචනසික අනුකම්පාව ඉල්ලන එක විතරයි තියෙන්නේ. දැන් හරි. ඉදිරිපත් වෙලා තියෙන ඉඳවසිකල කිව්ව අවසරයි ස්වාමීන් වහන්සේ ඔබ වහන්සේ දෙතරයක්ම ප්‍රතික්ෂේප කළා. මට සෑහෙන සාධාරණ සැකයක් තියෙනවා මම වැඩි කල ජීවත් වෙන එකක් නැහැ කියලා. එහෙම වුණොත් එහෙම මට මිල අද අවස්ථාව. මෙන්න මේ විදිහ උග්‍ර සංවේගයක් පහල කරලා ਸਰුවචනාංශය සඳහන් කරලා සඳහන් කරනවා දිත්තේ දිත්තමත්තම් භවිෂති මුතේ මුතමත් සුතේ සුතමත්තම් භවිෂති මුතේ මුතමත්තම් භවිෂති විඤ්ඤාතේ විඤ්ඤාතමත්තම් භවිෂති එනම් 10 බාහ්‍ය මෙහෙම දැනගනින් ඇහි ඇහෙන රූප දැක්කම ඒ රූපය දැකීම සාමාන්‍යයෙන් කැමරාවකින් ෆොටෝ එකක් ගන්න මට්ටමින් තමයි නතර ඕක මත සතුට වීම හෝ කනගාටු වීම කෙලෙස් වල වැඩක්. නුපුහුණු මනසක වැඩක්. අසත්‍යපත් මනසක වැඩක්. එහෙම නැත්නම් පමාවටපත් වෙච්ච හිතක වැඩක්. පමාව තමයි අර දැකපු රූපය ගැන කල්පනා කරනවා. ඊගා චිත්තක්ෂණේ <clears throat> ලෑස්ති නැහැ. දැකපු රූපෙ දිහා හිත හිත ඉන්න හොඳ නරක. එහෙම නැත්නම් ඇහිච්ච සද්දයක් මත ඒ සද්දේ අහලා නතර වෙනකොට මේ පටිගත කරන යන්ත්‍රය වගේ එතරම් නතර වෙනවනම් ඒ යන්ත්‍රය ඒක කියපු දේ හරිද වැරදිද බල බල ඉන්න වෙලාවක් නෑ. ඊගාව චිත්තක්ෂණේ එන සද්ද අල්ලන්න ලෑස්ති. නමුත් අපේ හිත එහෙම නෑ. ඒ අහන අහන දේවල් ඒව වමාරා කෑමක් කරනවා. හරක් දවස් පුරාම තනකොළ කාලා හැන්දෑවට ගිහිල්ලා ලග්ගම් පොලේ වමාරා කනවා. අන්න ඒ වගේ හැම ඇහෙන සද්දයකටම හැම එකටම කියන්න බෑ යම් ආකාරයෙන් අපේ හිතට වැදුනොත් ඒක ප්‍රිය හෝ අප්‍රිය වශයෙන් අපි ඒක නැතවමාර කරන. ඒ ගැන හිත හිත ඉන්නවා. ඒ වගේම ගඳක් වැදුනා නම් දිවට රසක් වැදුනා නම් කයට පහසක් වැදුනා නම් ඒ සෑම දෙයකම යම් කෙනහෙන ගතියක් කුප්පන ගතියක් උනන්දු කරන ගතියක් තියෙනවනේ ඒක පස්ස නැවත නැවත කල්පනා කිරීම, මඤ්ඤණා කිරීම කියලත් මේකට සමානලට සඳහන් කරනවා. හිත හිතා ඉන්න එක ඒක තමයි දුර්වල මනසක හැටි. අසත්‍යමත් මනසක හැටි. එහෙම නැත්නම් භාවිත නැති මනසක හැටි. ඒක තමයි විඤ්ඤාතය කියලා කියන්නේ. මේ හිතෙන් ඇති කරන දෙයක් දකිනකොට මේක ගෑනු කෙනෙක් මේක පිළිම කෙනෙක් මේක සුදු මේක කළු මේක රවුම් මේක හතරස් කියලා ඒ දේවල් හඳුනා ගැනීම සඳහා වෙන්කොට දැන ගැනීමක් ඒ වෙනකොට දැනගන්නවත් එකම වෙන්කොට ගත්ත දේවල් පිළිබඳව මේක සුබයි මේක අසුබයි මේක වෙච්ච වුණා හොඳයි මේක වුණා නරකයි මේක මංගලයි මේක දුමංගලයි මේක භද්‍රයි මේක අභද්‍රයි කියලා ඒ දේවල් දැකලා එතනින් නතර වෙන්නේ ඒවට පටවීම කරනවා ඒව ආලවට්ටම් කරනවා සකස් කිරීම වගේක් කරනවා එහෙම සකස් කිරීම කරන්නේ පුරුදු නැති මනස පුරුදු වෙච්ච මනසේ ඒක වෙන් කිරීම කරනවා නමුත් තෝරන්න බේරන්නේ නැහැ. විඥානයේ විසින් වෙන් කිරීම කරනවා තෝරන්න බේරන්නේ නැහැ. මේක තමයි බුදු හිත කියන්නේ. මේක තමයි රහත් හිත කියන්නේ. මේක තමයි භාවිත හිත කියන්නේ. මේක තමයි සති වේපුල්ල භාවය කියලා කියන්නේ. මේක තමයි ප්‍රමාදී හිත කියන්නේ. ඉතින් සරුවචනාංශය මෙන්න මේක එකපාරටම අර පින්ඩපාතේ නතර කළා කියන බණේ පද හතරෙන්ම කියනවා විඤ්ඤාතේ විඤ්ඤාතවත්තම් භවිෂ්‍යති. යමක් අපි වෙන්කොට හඳුනගත්තා එතනින් නතර වෙනවා. ඒක තමයි මේ භාවිත මනසේ හැටි. තස්මාතිය බාහ්‍ය එවන් සිකිතබ්බා. මේක මේක ප්‍රත්‍යක් මේක සත්‍යක් මේක තත්‍යක් මේක ඇත්තක් නිසා බාහ්‍ය මෙහෙම හැක්මිය කොහොමද? දිත්තේ දිත්තමත්තම් භවිස්සා භවිසාමීති එවං කෝ බාහ්‍ය සිකිතබ්බා. සුතේ සුතමත්තං මුතේ මුතමත්තං විඤ්ඤාතේ විඤ්ඤාතවත්තං භවිෂ්‍යති इति එවං කෝ බාහ්‍ය සික්කිතබ්බා. ඔබ නිසා රූපයක් දැක්කාට පස්සේ ඔක දිගේ පිටිපස්සේ එලෝ එලෝ බලන්න යන්න. කල්පනා කරන්න යන්න. ඒක දැක්ක ඊගාව චිත්තක් කියන්නේ අලුත් මනසකින් අවදි භාවයකින් අප්‍රමාද වෙන්න. සද්දයක් ඇහිච්ච පමණින් ඔක දිගේ පිටිපස්සෙන් පිටිපස්සට හිතනවා. හිතුණත් ඒක අභිරමණය කරන්න යන්න එපා. දැක් මේ ඇහුව මේ රස ගඳ බැලුවත් රස බැලුවත් පහස ලැබුවත් ඒ වට කියනවා මුත කියලා තනි වචනේ මේ ක්‍රියා තුනක් පේනවා. තුනම පිළිබඳව වමාරා කෑම කරන්න එපා. ඒ වගේම හිතට හිතේ ඇබ්බැහියට මොනවා දැක්කත් ඒ දකින්න දේ පිළිබඳව නැවත නැවත කල්පනා කරන ගතියක් තියෙනවා. හැත්බඳින ගතියක් තියෙනවා. ආලවට්ටම් කරන ගතියක් තියෙනවා. අන්න ඒක කෙලෙස් ස්වરૂපයක්. ප්‍රමාද ස්වરૂපයක්. අසත්‍යමත් ස්වરૂපයක් දැනගෙන බෙදලා ඉවර වුණ ගමන් බෙදපු බව දැනගන්නව නැත්නම් විඤ්ඤාතේ විඤ්ඤාත මට්ටමේ නැත කරන්නේ කියලා. ඉතින් මේක සරුවචනහන්ස කිව්වට පස්සේ ඒ අන්‍යාගමික මේ ලාභ සත්කාර ලැබීමේ රහත් වෙනයි කියලා හිත මිනිසයාට වහාම අවබෝධ වුණයි කියලා කියනකොට ඉතින් අපි කියන කිප් අභිඥාව කියලා වහා අවබෝධ කරගන්න සුළු જાතියක් තියෙනවා. ප්‍රමාණයක් තියෙන එකට උග්ඝටිතඤ්ඤ කියලා කියනවා කලයේ උඩට හරෝප කියන අදහස තියෙනවා. කලයේ උඩට හරවලා තියෙනදී වතුර දාපියුවා කලේ පුදුම ආරස්සාවක් කරනවා. වාදනික කටලොකු වාදනයක් වගේ නෙවෙයි කලයට වතුර වැටුනොත් ආරස්සා කරනවා. ඒ උග්ගටි සංජ භාවයේ තියෙන්නේ එතුමා ඉතින් අරගෙන ආපු පාරමිතා ශක්තිය නිසා. ඉතින් අපි ලං කොච්චරක් ඒවා තියෙනවද කියලා දන්නේ නැහැ. අපේ කලේ මුණින් නමලා නම් කොච්චර වතුරක් කෙරුවක්වත් ඇතුළට යන්නේ. ඒ කට්ටියට කියන පද පරමයෝ කිය. පද පරමයෝ කියන්නේ පද ගන්න ඔක්කොම ව්‍යාකරණ විස්තර ඔක්කොම දනකවදාක රස විඳලා නැහැ. ඒ සෞග්ගටිසඤ්ඤ தත්වයටපත් වෙන්න නම් රූපයක් බලලා බැලව මට්ටමින් නතර වෙන්න වගේ. එහෙම නැත්නම් ඒක කොහොම ලස්සන సౌందర్యාත්මක සරුවචනසේ සඳහන් කරන්නේ ඇස්සත්තේ නමුත් රූපයක් දැක්කට පස්සේ අන්ධෙක් වගේ හැසිරෙන්නේ කියලා. හික්මෙන්නේ කියලා කියනවා. කන් ඇත්තේ නමුත් සද්දයක් අහුනහම බීරෙක් වගේ හික්මෙන්නේ කියලා. ගන්ධරස පහස දැනුණට ඒකට හොඳටම තේරෙනවා. නමුත් නොදැනුණා නොවින්දාසේ නතර වෙන්නේ. එතකොට හිතට මේ වගේ දේවල් තීරුම් බේරුම් කරන සුභ අසුභ දැක්කට ඒක නොඋනාසේ නතර කරන්නයි. ඉතින් මේක ලීසි නෑ. මේක අපි අපිට පුරුද්දක් නෑ අපිට තියෙන භව නෙත්‍යක් තියෙනවා මොකක් දැක්කත් ඒකේ වලිගයක් ඇදෙනවා. මේකෙන් තමයි සංසාරේ ගැට ගැහෙන්නේ. ඒක නිසා අපි ඒවා ඉස්සලා අඩු කරන්න ඕනේ. අඩු කරලා ඒවා සංසිද්ධිච්ච දවසට අපි කියනවා රූප දකිනවා තමයි, ශබ්ද අහනවා තමයි, ගන්ධ රස පහස වෙන්දිනවා තමයි, හිතට හිතවිලි එනවා තමයි. නමුත් එකක්වත් මම කියාගන්නේ. එකක්වත් මගේ කියලා තැම්පත් කරගන්නෙත් නෑ, මගේ ආත්මේ කරගන්නෙත් නෑ. ඒක නිසා ඒ අහාන දකින්න දේවල් වුණාට ඒක නොඋනාසේ කටයුතු කරනවා කියන එක ලීසි නෑ. ඉතින් මේකට ඒ කිට්ටුවෙන් යන උපමා කතාවක් කියන්න පුළුවන් එච්චරම මේ කාරණාවන් එලි කරන එකක් නෑ ගමරාලගේ කතාවක්. ගමරාල කියන මනුස්සයා බොහෝම මේ ස්වභාවයෙන්ම කුම්මැහි මිනිස්සෙක් ගැන බොහෝම අරබින මැස්සෙන් ජීවත් වෙන්නේ. ඉතින් ගම මහගේ එදා සූඩයෝ දෙන්නෙක් ගෙනල්ලා බැදලා ගමරාලත් එක්ක කණ්ඩ සැලසුම් කරගෙන ඉන්න වෙලාවේදී ගමරාල මේ නගුලක් ඇහැ ඉඳද්දී පොට්ටනිකාරයෙක් ඇවිල්ලා තියෙනවා ගෙදෙට්ට. තම්බි මුදලාලි කෙනෙක්. ඒ මනසට ඈතදීම දැනලා තියෙනවා කරෝල බදින සුවඳ හිතාගත්තලු අද නම් හොඳට රාමීරට බට්ටියක් කන්න පුළුවන් කියලා. මැණිකේ දැනගත්ත දැන් මේ මනුස්සයා මෙතන එළියට ගත්තොත් බත් දෙන්න ගත්තොත් එහෙම බත්පත තුනට බෙදන්න වෙනවා. ඒක නිසා මේ වැඩේ හරියන්නේ නැහැ කියලා අර බැදපු මාළුව එහා පැත්ත මෙහා පැත්ත පෙරට පෙරලා දිගටම බදිනවලු බාන්න ඇතුළු ලිපි. ඒතර ගමරාලත් අර ඇහැ ඉන්න නගුල සුද්ධ කර කර සුද්ධ කරනවලු වැඩ ඉවර කරලා බත් කන ගතියක් නැතිව. කම්බි හිටියලු හිටියලු හිටියලු හිටියලු දෙන්නම වැඩේ ඇද ඇද යනවා ඊට පස්සේ කිව්වලු එහෙනම් මැනික මං ගිහිල්ලා ඉන්නම් කියලා. දෙන්න මූණේ මූණ බලන තම්බි වටුල වැඩ කටුල පයින්නකොටම බත් එක බෙදලා දෙන්න කණ්ඩා හදනකොට තම්බි ආපහු ආවා. එනකොට මේ දෙන කවියක් කිය කිය ඉන්නවලු මේ මැණිකේ කියනවලු බැද්දපු මාළු නොබැඳපුසේ හොඳයි මේ මා කළ උපමා කියලා බත් එක බෙදනවා. නාග ගෝවිදාල කියනවලු ගමරා ගමරාල ඇහැපු නගුල නෑහපුසේ හොඳයි මේ මා කළ උපමා කියනකොට තම්බි කිවලු ගිය ගමනත් නොගිය ආසේ හොඳයි මේ මා කළ උපමා කියලා උත් කිටයිල වඩනවලු කණ්ඩ දෙන්න උනාලු. ඒ කරපු වැඩේ නොකරුවා ආසේ මේ කරන උපමාව ලේසි නෑ. ඉතින් ඇස් දෙක වහගෙන අපි හිතමු සද්දයක් නැති තැනකට ගිහිල්ලා ගඳක් රසක් පහසක් ක්‍රියාත්මක කරන්නේ නැතුව අපි ඒ ආනවානිහි කියමුකෝ අරගෙන හොඳට තැම්පත් කරගෙන සද්ද ඇහුණට නැහැ වගේ භාවනා කරනවා කියලා පුළුවන්. ඒක අමාරුයි මම පිළිගන්නවා. අපි පහුගිය දවස් 8 කී වතාවක් අපි සාකච්ඡා කරාද මේ එකිනෙකා කතා කිරීම නිසා අපිට බාධා වෙන හැටි. ඒ වගේම කයේ යම් යම් වේදනා අපිට දැනෙනවා දැරිය හැකි නොදැරිය හැකි අන්න එහෙම ඒ වේදනත් හරහා බදපු මාළු නොබදපු සේ වගේ තිබුණත් වේදනා නැතුවාසේ භාවනා කරගෙන යනවායි කියේ. එතකොට හිතටත් මේ විඥානේ පහළ වෙනවා හිතවිලි වශයෙන්. নানা ආකාර හිතවිලි පහළ. ඒ එකම හිතවිල්ලක්වත් තෝරන්නේ බේරන්නේ සුභ අසුභ හරි වැරදි මොකක්වත් නැතුව එහෙම නැත්නම් අතීත වේවා අනාගත වේවා පච්චුත්පන්න වේවා අජ්ජත් වේවා බාහිර වේවා ඕලාරික වේවා සුකුම වේවා හීන වේවා පනීත වේවා দূරේ වේවා සාන්තිකේ වේවා ඔයිට හැයන්න දෙයක් නැහැ නේ හිතවිලි ලොච්චන තියෙන එකක්වත් මම නෙවෙයි මගේ නෙවෙයි ආත්මේ නෙවෙයි කියලා මේ පණිවිඩය ඇතුව අපි භාවනා කරව කරන්න හිත හදාගත්තයි කියමු. ඔක ඇත්තටම හිත හදාගෙනම කරන්න බෑ. එහෙනම් මහන්සි වෙලා ඒව තිබුණු පළියට මේවා කරදර කර ගැනීම තමයි කෙලස් කියන්නේ. තිබුණට මෙව නොතිබුණාසේ එවනත ඒව හරහා බලලා යන්න පුළුවන් නම් ඒක තමයි අපිට ඕන කරන්නේ. අපි හිතමු දැන් මෙහෙම පුරුදු කරයි කියලා. ආනාපානේ කරද්දී යම් යම් වේදනා. ඉතින් හැමදාම ඒක අපිට ප්‍රශ්න තමයි මොකද්ද වේදනාව වහම කරන්නේ? වේදනාව මෙනෙහි කරනවද ආනාපානෙට එනවද? සද්දයක් ඇහෙනවද මොකද්ද කරන්න ඕන? හිතවිල්ලක් කරනවද මොකද්ද කරන්නේ? ඉතින් මේක හරි පටන් ගන්න ආධුනිකයන්ට එකට එකට එකට එකට කමටහන් සුද්ධ කරලා දෙන්න ඕන. ඉද කියන්නේ ඔක්කොම හොය තොරතුරු කරන්න බෑ. ඔක්කොම හරි ඔය අතරින් ආනාපානෙත් එක හාද වෙන්න. ආනාපානෙත් එක යාළු වෙන්න. ආනාපානට සම්බන්ධ වෙන්න. මූණට මූණ දාලා තියාගන්න. ඒ සඳහා කල යුතු ඕනම දෙයක් කරන්න. අසාධාරණ එහෙම නැත්නම් සදාචාරද නොවන දේවල් නෙවෙයි ඕන දෙයක් කරන්න කරලා ඉවරලා ආනාපාන හුරු කරගත්තොත් අපි දවසක ආවයි කියලා හිතමු සද්ද වේදනා හිතවිලි මැද ආනාපානේ පවත්තගෙන යන්න මෙන්න මේ විදිහට සද්ද වේදනා හිතවිලි අපිට පරද්දන්න ඕනේ. ඒව නිර්වර්ණ කරන්න ඕනේ. ඒ වගේ විරංජනය කරන්න ඕනේ. ඒ වගේ දුරස්ත වෙන්න ඕන නම් එකයි තියෙන්නේ මේ භාජනේ වෙන එකකින් පුරවන්න ඕන. ඒකට අපේ ඒ බුරුම් පණ්ඩිත ස්වාමීන් දෙන උපමාව තමයි අපි කට පුංචි පුංචි සෙන්ට් බෝතලයක් වගේ එකක් ගත්තොත් අපි දන්නවා මේක ඇතුලේ තියෙනවා ඒ සුවඳ වාතේ. ඉතින් කාට හරි ඒක අයින් කරන්න ඕන. ඉතින් ඒක මොන જાලෙන් ගසලා දැම්මත් මොනවා කෙරුවක්වත් ඒ වාතේ අයින් වෙන්නේ නැහැ. ඒ සඳහා දියලකට තියලා ඇල්ලුවත් වතුරක එවුවත් අර කටපුංචි ගැතිය නිසා වතුර යන්නේත් නැහැ. ඉතින් ඒකට ප්‍රයත්න කරන්න ඕනේ පුංචි කෙන්දක් තාලා පාන්තිරයක් වගේ ඒක දිගේ හිමීට හිමීට කඳුර කඳුර කඳුර කඳුර වතුර දානකොට දාන වතුරට සාපේක්ෂව ඇතුලේ තියෙන හුලම් පිට වෙනවා. ගොඩක් වතුර දාලත් බෑ නොදා ඉඳලත් බෑ ඒ නිසා හරියට පාන්තිරයක් ඉල්ලවලා නැත්තම් ගෝහි නූල් කැල්ලක් දාලා ඒ නූලට පොඩ්ඩක් උස්සෙන්ද වතුර භාජන එක නූල කෙලවර දාපම අරකට හිමීට හිමීට සීරු මාරු වෙන වතුර. එහෙම වෙන්න වෙන්න වෙන්න දුරස්ත වෙනවා. ඉතින් ඒ නිසා ඒ දිගටම ධාරාව ගලන්න ඕනේ ඇතුළට. ඒ ඇඟට පේන්නේ නැති වෙන්න ඒ ධාරාව ඇතුළට ගලන්න ගලන්න ගලන්න පිරෙන්න පිරෙන්න පිරෙන්න වාතය ප්‍රතිස්ථාපන වෙනවා. ඒ වගේ අපි ආනාපානීය හැප්පි හැප්පි හැල හැප්පි හැල හැප්පි හැමන්නේ පුරුදු කරන කරන යනකොට ආනාපානෙම එක දිගට යනවයි කියලා කියන්නේ අපිට හිතා ගන්න පුළුවන් වෙලාවක ශබ්ද වේදනා හිතවිලි නැතුව නෙවෙයි ඒ වෙලාවේදී අපේ හිත ඇස්සත්තේ නමුත් රූප දැකලා පොට්ටෙක් වගේ ඉන්න හැටි පුරුදු වෙලා යන් තියෙන්නේ. ශබ්ද තියෙනවා ඇහෙනවා හැබැයි අපේ ක්‍රියා වැඩපිළිවෙල බීරෙක් වැඩ කරන හැටියට වැඩ කරන්නේ. ඒ වගේම මුතිය තියෙනවා දැනෙනවා වෙන දේවල් තියෙනවා නමුත් අපිව නොදැනෙන ගන්නවා වගේ නැත්නම් ඒක අංශභාග වෙච්ච කෙනෙක් වගේ හිරි වැටිච්ච ඇඟක් තියෙන කෙනෙක් වගේ ආශ්වාස ප්‍රශ්වාස කරනවා. එනත හිතවිලි වගේක් එනවා. මේ හිතවිලි මම කියා ගන්න යන්නේ මගේ කියා ගන්න යන්නේ නෑ නිකන් මේ හිතවිලි නැති මිනිහෙක් වාගේ. ගණන් ගන්න නැතුව යන්න පටන් ගත්තොත් ආනපානයේ අසුර වැඩි වෙන්න වැඩි වෙන්න අනිවාර්යයෙන්ම අරවට මොකද වෙන්නේ නිබ්බින්දති නිබ්බින්දං විරජ්‍යති විරාගා විමුච්ඡති ඒකේ අර නිවන් දකින්න වෙලාවෙදිත් ඒ වැඩේ තමයි වෙන්නේ. ඒකේ ඊට ඕලාරික අවස්ථාවක් අත්දැක ගන්න පුළුවන්. යමකින් මගේ හිත පුරවලා තියෙනවනම් ඔය ආ කියන දේවල් එන්නේ ඒක නිසා අපිට සිද්ධ වෙනවා ආනාපාන අරමුණත් හිතත් අතර ඉඩක් නොතබා ළඟ ළඟ පිරිමදින්න වගේ හේතු කළ උච්චන්න කළ ආසන්න කළ එක දිගට හිත පවත්තා. ආරම්මනේ ඒකාකාරයේ නිරන්තරම් පවත්තමානෝ පටිපක්ඛේන අනවිභූතෝ චිත්තං අප්පිතෝ විය නිච්චලං තපේති කියලා මේක අටුවාචාරින් වහන්සේලා අත්තම ටීකාචාරින් වහන්සේලා සඳහන් කළා තියෙනවා ආරම්මනේ නිරන්තරම් පවත්තමානෝ ආස්වාස ප්‍රස්වාසයේ නිරන්තරම් පවත්තමානෝ පටිපක්ඛේන අනවිභූතෝ සද්දයක් ආවට තරහ ගන්නෑ ඒ වගේම කයේ පහස වේදනාව සුඛ වේදනාවක් ආවේ කියලා කාම රාගයක් ඇති කරගන්නෙත් නෑ ඉතින් ප්‍රතිපක්ෂ ධර්මයන් වලට එඬ දෙන්නේ නැතුව ප්‍රතික්‍රියා නොකර නිරන්තරම් පවත්වමානෝ එහෙම කරනකොට හිතයි අරමුණයි දෙක සමාන වේගයෙන් යන කෝච්චි දෙකක ඉන්න දෙන්නෙකුට පේන්නේ නතරලා ඉනවා. ස්ටේෂන් වලට ගියාම ඒක දැක් ගන්න පුළුවන් සමාන වේගයෙන් ඇදෙන කෝච්චි දෙක ඉන්නවනම් නතර වෙලා වගේ. ඒ කෝච්චිය මේ කෝච්චියට පනින්න පුළුවන්. අන්න වගේ අරමුණ සහිත සමාන වේගයෙන් යන්න පටන් ගන්නකොට හරියට අර්පණා සමාධියක් වගේ. මේ විපස්සනා සමාධිය හරියනවා. ඉතින් මෙන්න මේක සිදුවෙන වෙලාවේදී මෙහෙම වෙනකොට අනිවාර්යයෙන්ම සරුවචනාංශේ දන්නා දැනුවෙන් මතක් කරනවා එnde ende ende හුස්ම සංසිඳන. හිතත් ඇතුළට නැමෙනවා. කය සංසිඳීමක් ඇති වෙනවා. ඉතින් අන්න එහෙම වේගන යනකොට මේ විඥානයේ වෙනස්කමක් ඇති වෙනවා. නිවන නෙවෙයි. නමුත් නිවනට ඉස්සර අවස්ථාවක් ඒක තමයි මේ සුසීමට බුදුහාමර කරන්නේ කියන්නේ පුබ්බේව කුසු කුසුසීම ධම්මටි ඥාන පච්චා නිබ්බාණං කියලා. ඉන්සාර මෙතෙක්කල් රූප දැකලා දැකපු ගමන් කිපෙන හිත. සාධ්‍යයක් ඇහෙන ඇහෙන ගමන් ප්‍රතික්‍රියා කරන හිත. වින්දනයක් ලබනවා වින්දනේ ලබන්න පුදුම ආසාවක් වෙනවා. ලබන ලබන වින්දනේ කුපිත වෙනවා. කුප්පනවා කියන්නේ කිපෙනවයි කියලා කියන්නේ. ඒකයි බුදුරජාණන්සේ මේ පළවෙනි ධම්මචක්කප්පවත්තන සූත්‍රයේම සඳහන් කරේ අකුප්පාමේ චේතෝ විමුක්තිය. මගේ හිත මීට පස්සේ කිපෙන්නේ මගේ හිත මීට පස්සේ ප්‍රතික්‍රියා කරන්නේ. ආන ඒ தත්ත්වේ තේරුම් අරගෙන ගියොත් ඒ හිතට පිටින මේ විඥාණයට සිද්ධ වෙනවා විඥාණය තියෙන බව දන්නවා. මෙරළ නැති බව දන්නවා. නිින්ද ගිහිල්ලා නැති බවක් දන්න. හැබැයි නිින්ද යන්න ඉඩ තියෙනවා. අපි ඒක හුඟා ප්‍රයත්න කරන්න ඕනේ මේ වෙලාවේ නිින්ද නොයා තියාගන්න. මොකද ඒක තාමත් කලාතුරකින් හැමෙන ක්ෂණ සම්පත්තියක් එක නිින්ද යට කරගන්න නැති වෙන්න අදිෂ්ඨාන කරගෙන වීර්ය කරනවා. නිින්දත් නැහැ. ඒ වගේම ක්ලාන්ත වෙලත් නැහැ. ආන්න මේ වෙලාවේ ඉන්නකොට හරියට තේනවා තමන් වීදුරු ගලෝවක් ඇතුලේ ඉන්නවා. වීදුරු ගලෝවෙන් පිට සද්ද තියෙනවා, වේදනා තියෙනවා, හිතවිලි තියෙනවා, নানা ප්‍රකාර දේවල්. නමුත් තමන් ඇතුලේ අරසා වෙලා වගේ. මේක තමයි ඔය ධර්ම ත්‍රිචි ඥානය එන වෙලාවේදී තියෙන්න පුළුවන් බාහිර පරිසරය. අරමුණු නැති වෙලා නැහැ. <clears throat> නමුත් මේ අරමුණට කිපෙන ගතිය නැහැ. උදාහරණයක් වශයෙන් කියනවනම් ඔය සරුවච්චන් වහන්සේ සවත් ජිකිබුල්ලක්පුරයට වැඩවලා ඉස්සල්ලාම දවසේ ඒ ශාක්‍යයන්ගේ ශාක්‍යයන් කියලා කියන්නේ සරුවච්චන්සගේ කුලේ. ඒ අත්ව හරියම මාන්නක්කාරයි. මොන જાති කෙරුවක්වත් හැම වෙලාවෙම කල්පනා කරන්නේ මාන්නේ. ඒ නිසා කිසිම ශාක්‍යයක් වැඩිහිටි කෙනෙක් ආවේ නැහැ බුදුහාමරන්ට වඳින්න. ඒගොල්ල පස්සටලා පොඩ්ඩලමයි ටික ඉස්සරහට දැම්ම ඔය අපේ කුලේ එකනේ තමයි වැඳපල්ලා වැඳපල්ලා කියලා. එක්කෙනෙක්වත් වැඳිලා. ඉතින් සර්වඥාන්සේට තේරෙනවා මේ මොකක්ද වෙන්නේ කියලා. ඊට පස්සේ උන්වහන්සේ පළවෙනිම රැස්වීමෙන් පස්සේ පොකුරු ඇසක් ඇති කෙරුවා. ඒ පොකුරු ඇසේ තියෙන විශිෂ්ටත්වය තමයි කැමැති කෙනෙකුට තෙමෙන්න පුළුවන් කැමැති නැත්නම් අදිෂ්ඨාන කරුවොත් නොතෙමී ඉන්න පුළුවන්. හරියට අපි පොකුරු වැස්සක් ඇතුළට ගිහිල්ලා නොතෙමීන්ට අදිෂ්ඨාන කරපුවාම අපිට වැස්ස නැති වෙලාවට වැඩි සතුටක් තියෙනනේ වහිනවා මගේ අදිෂ්ඨානේ තෙමෙන්නේ තව කට්ටියක් ඉන්නවා වහිනවා අදිෂ්ඨාන කරන තෙමියන් කියලා තෙමෙන ඒ සතුට. ඒක හරියට ෂවරයක් ඇතුළට ගිහිල්ලා නාන වෙලාව වගේ. අන්න ඒ වගේ භාවනා කරනකොට ඉස්සලා ඉස්සලා වහිනවා තෙමෙනවා. සද්දයක් ඇහෙනවා හිත කීරි ගෑවෙනවා. වේදනාවක් කියනවා කනගාටු වෙනවා. හිතවිලි දෝරේ ගන්නවා ඉතින් අහනවා කොහොමද කරන්නේ මොකද කරන්නේ කියලා ඔහොම කරගෙන කරගෙන යනකොට වෙලාවක් එනවා. ශබ්ද තිබුණට මට නෙවෙයි මට කතා කරන්න කියලා දන්නවා. වේදනාව තිබුණට නොදැරිය හැකි නැති බව දන්නවා. හිතවිලි තිබුණට එවුවා මේ පණිවිඩයක් ගෙන අපේ හිතේ වෙන බව දන්නවා. අන්න එදාට යෝගාවචරය ඒ ඒ ඒ දැනුමත් එක්ක ආනාපානයත් එක්ක සුහද වුණොත් ආනාපානට අනදර නොකර ඉදිරියෙන් තියාගත්තොත් ආනාතවන්ට සාදර වෙන්න වෙන්න වෙන්න අර හිතවිලි අර සද්ද අර වේදනා පිළිබඳව නිර්වින්දනයක් විරංජනයක් විමුක්තියක් ඇති වෙනවා. ආන්නේ විමුක්තිය ඇති වෙනකොට දැනෙන්නේ අර පොකුරු ඇස්සට ගිහිල්ලා අදිෂ්ඨාන කරලා නොතෙමි ඉන්නවා වගේ. ඒතර බාහිරේ සද්ද තියෙනවා. කයේ වේදනක් තියෙනවා. ඉන්න බවට හිතවිලි තියෙනවා. Taman දන්නවා මේ වෙලාවේ ඒවට නොගැටි දුරස්ත වෙලා ඉන්න පුළුවන් ගතිය. ඉතින් මේක ඉතා වැදගත් දෙයක් භවනා යෝගාවචර ජීවිතයේ අපිට මේම සම්දිස්ථානයක් තියෙනවා කිය. ඉතින් මේක අගය කිරීම සඳහා ආඩම්බර කිරීම සඳහා හුඟක් වෙලාවට අපේ මේ ත්‍රිපිටකයේ අවස්ථාවල් සක්වලා තියෙනවා මේ වෙලාවෙත් මේක බය වෙන්නේ නැතුව කුලප්පු වෙන්නේ නැතුව ඒකාකාරී කියලා හිතන්නේ නැතුව නින්දට වට ගන්න නැතුව රැකලා කවදා හෝ කඹේ ඇවිදින්න වගේ මේක ටික වේලාවක් අවදියෙන් යුක්තව දැනගෙන ඉන්න පුළුවන් වුණා නම් යෝගාචරය ඉස්සලාම වතාවට තේරුම් ගන්නවා මගේ විඥානයේ මැදට වෙලා ඉන්නවා ඒකට පුළුවන් ඕන නම් සද්ද අහන්න අහන්නේ ඒකට පුළුවන් ඕන නම් හිතවිලි බලන්න බලන්නේ ඒකට පුළුවන් ඕන නම් වේදනාව බලන්න බලන්නේ ඒ නිසා හැම හැකියාවක්ම තියාන මැදට වෙලා ඉන්නවා කිසිම තැනකට අහු වෙලා නැහැ ඒක චක්කු විඥාන වෙලත් නැහැ, සෝත විඥාන වෙලත් නැහැ, ජීවා කාය ගාහන කාය විඥාන වෙලත් නැහැ. විඥානේ හරියට මැදට වෙලා ඇකිලිලා ඉන්නවා වගේ. මෙන්න මේ වෙලාවේ තමයි අපි ඉස්සල්ලාම සියලු සංස්කාරයෝ සංස්කාර වෙන්න දෙන්නේ නැතුව සියලු සංස්කාර කියන බෑ ඒලට කියන්න බලන් සියලු අරමුණු ආපాతගත වෙනව නොවෙනව වගේ එකක්වත් තෝරන්නේ එකක්වත් සංස්කරණය කරන්නේ එකක්වත් මගේ කියන්නේ සියල්ලටම සමසිතින් මැදට වෙලා ඉන්න. මේ වෙලාව තමයි එකම එක චිත්තක්ෂණය සියල්ල අත්දකින්න. නැත්නම් ඒවා සන්තුප්ති කර චිත්තක්ෂණය කියලා. සම්පත්‍ති කර චිත්තක්ෂණය කියලා කියනවා මේක පිරිච්ච ගතියක් තියෙනවා. මේ පිරිච්ච ගතිය අපිට ගලපන්න පුළුවන් ඉන්නේ රූප බලලා ඇති වෙන රසයෙන්. සද්දහලා ඇති කරන රසයෙන්. ගන්ධ රස පහස බල්ල ඇති කරන රසේ. එන්න නැත්නම් පහස කියලා කියන්නේ හොඳ යාන වාහන සුඛෝභෝගී ඇඳවත් කුතු පුතු පෙට්ට මෙට්ට ඇති වලින් ඇති සැපේ නැත්නම් හිතලා ගන්න සැපේ. ඒව සේරම විඥානයේ හයෙන් එකක් තමයි ක්‍රියාත්මක කරලා පෙන්වන්නේ. අනික ඔයාටපත් කරලා මෙතන විතර පළවෙනි වතාවට හිත විඥානය ඉඳුරංගෙන් සහ ආරම්මන වලින් වෙන් වෙලා ගෙහිමියා ගේමැද අවදියෙන් ඉන්නවා වගේ පිරිච්ච ගතියක් ඇති කරගන්න. මේක කිසිම ලෝකායත විශේෂක උගන්වන්න නැති ਸਰුවචනාංශයේ විශ්ින් අගේ ආඩම්බරය කරපු ඇත්තටම ਸਰුවචනාංශයේ ඉස්සලා දැනගෙන තිබිච්ච ਸਰුවචනාංශයේ විශ්ින් ඒක හරියට දැනගෙන අගේ ආඩම්බර කරපු තැන. මෙතෙන්ට ගියේ නැති කෙනෙක් මේක තමන්ගේ නිවහන බවට පත් කරගත්තේ නැති කෙනෙක් මේක අවබෝධ කරගත්තේ නැති කෙනෙක් කවදාකවත් එහා පැත්තටයි කියලා හිතන්න එපා. මේකේ යහපැත්තට යන්න ඉස්සලා මේ ගහලා තියෙන තානායම් පොළ තමයි. මෙතෙන්ට ඇවිල්ලා තමයි අපි නිවනට යනවද නැවත ආමිෂයට යනවද කියලා තේරෙන්නේ. මෙන්න මෙතන මේ තියෙන తত্ত্বය රූප ධාතු රාග විනිබද්ධ කියන වචනේ සරුවචනාංශේ සමහර වෙලාවට පිළලා තියෙනවා රූප රූප ධර්මයන් ඒ කියන්නේ මෙතන කියනවා සද් රූප රූප සද්ද රූප ගන්ධ රූප රස රූප පොට්ටබ්බ රූප කියලා ආරම්මන වශයෙන් රූප පහයි. එහෙම නැත්නම් චක්කු රූප, සෝත රූප, ගාහන රූප ආදි වශයෙන් ඒ ප්‍රසාද රූප පහයි මේ රූපයන් එකටුවක්වත් අරකට වැඩිය මේක හොඳයි කියන්නේ නැතුව රාගයෙන් බැඳිලා නැති හිත. රූප ධාතු රාග විනිබද්ධ. මේකට නැතුව ප්‍රතිපක්ෂ ධර්මත එක්කෝ රූපෙටයි ඇහැටයි බැඳෙනවා. එහෙම නැත්නම් ශබ්දෙටයි කනටයි බැඳෙනවා. අන්න එහෙම ඉන්න එක සරුවචන්සේ ඕක කියන පදයෙන් සඳහන් කරලා තිනවා මේ විනිබද්ධ තත්ත්වයට කියනවා අනෝක කියලා තත්ත්වය. මේ ඕක කියන එක තමයි ගෘහාශ්‍රිත සැප කියලා පෙන්නන. ගේහසිත සැප කියලා මේකට සමාර්ථනක පෙන්නනවා. එහෙම නැත්නම් මේ ගේ අතහැරියාට පස්සේ තියෙනවනේ සැපක් නිස්සරණ සිත සැප කියලා. නික්මිච්ච සැප. අන්න ওই දෙකට තියෙන ඕකසාරි අනෝකසාරි කියන පද දෙක සඳහන් කරනවා. මේකටම තව කියනවා ගෘහාශ්‍රිත සැපේ සහ ඕකසාරි සැපේට කියනවා ආමිෂ සැපේ කියලා. අනෝකසාරී සහ නිස්සරණ සැපට කියනවා අනෝක මේ නිස්සරණ සැපට සහ නිරාමිෂ සුඛයට කියනවා අනෝකසාරී සුඛය කියලා. ඉතින් මේ දෙක තමයි ජීවිතයේ ලෝකයේ දැක්ම කියලා කියන්නේ බැල්ම කියලා කියන්නේ ගැඹුර කියන්නේ. ඉතින් මේ දෙක දන්නේ නැති මිනිස්සේ ගන්න තීන්දුව ඒකාන්තයෙන්ම පක්ෂග්‍රාහයි. ඒකාන්තයෙන්ම එක හැෙන් බල්ල ගන්න තීන්දුවක්. මේ දෙකම දැක්කට පස්සේ තමයි මනසට ඇත් දෙක ඇරියා කියලා පෙන්වන්නේ චක්කු ඒක චක්කු ද්විචක්කු මේ අන්ධ කියලා ਸਰවඥංශය පෙන්වන මේ යම් කිසි කෙනෙකුට මේ නිර්ාමිෂ සැපේ හුරුණක් එහෙම නැත්නම් කිසිම රූපකින් සද්දකින් ගන්ධකින් රසකින් සම්බන්ධයක් නැතුව ඇහෙන් කනෙන් දිවෙන් නාසයෙන් කයෙන් සම්බන්ධ නැතුව ඥානයකට සමවැදුණා වගේ ඒකාග්‍ර වෙලා එතන හොඳට gedara ගියා වාගේ හාව පැලැස්සට ගියා වගේ සතුට වෙන්න පුළුවන් සැපයක් ඇති වෙනවනම් ඒක කියනවා ආමිෂංගෙන් තොරයි. රූප රූප ධාතුන්ගේ විනිබද්ධයි. ගෘහාසිත සැපයක් නෙමෙයි. ආමිෂ නෙමෙයි. මේක තමයි අවබෝධ කරගන්න ඕන නිවන් දකින්න ඉස්සලා. ආනේ ඒක තමයි මේ කාය පස්සම්බනේදී කාය සංස්කාර පස්සම්බනේදී සිද්ධ වෙන්නේ. ඉතින් මේක තාම නිවනේ හෝ එහෙම නැත්නම් විඥානේ විමුක්තියක් නිරෝධයක් නෙවෙයි කළ හැකි බවට හම්බෙන පළවෙනි ලකුණ. ඒක නිසා මේිට ඉස්සල තිබුණේ ආමිෂ සුඛය දැන් තියෙන නිර්ආමිෂ සුඛය මේක සරුවචනසේ සඳහන් කරන්නේ විවේකජම් පීති සුඛං කියන වචනවල. විවේකයෙන් හටගත්තා වූ ප්‍රීති සුඛයක්. මොකද්ද විවේක වෙලා තියෙන්නේ? රූපයෙන් විවේකයි, ඇහෙන් විවේකයි. සද්දයෙන් විවේකයි, කණෙන් විවේකයි. ගන්ධයෙන් විවේකයි, නාහයෙන් විවේකයි. රසෙන් විවේකයි, දිවෙන් විවේකයි, පොට්ටබ්බෙන් විවේකයි, කයින් විවේකයි. ඉතින් මේක કોઈ තපස් එහෙම නැත්නම් බණ භාවනා කරනකොට ලැබෙන ඔක්කොටම ලැබෙන්නේ නැහැ ලැබෙන සැපයක්. මේකෙන් දෙන්නේ නැතුව මේකට එන්න දෙන්නේ නැතුව කරන සෙල්ලම් ටික තමයි ලෝකායත විශ්ේ තියෙන්නේ. ඒ නිසා බුදුරජාණන්සේ සඳහන් කළ තියෙනවා මේ ලෝකායත විශ්යන් කියලා තියෙනවා අපි මේ රසායන විද්‍යාව, භෞතික විද්‍යාව, ආර්ථික විද්‍යාව নানা ආකාර දේවල්. ඒකෙදි කරන්නේම මේ අනෝකසාරි වෙන්න දෙන ඕකසාරි කරනවා. නිර්ාමිෂ සැපේට යන්න වෙලාවක්වත් නැහැ. ආමිෂ සැපේ ඇලී බැඳී ගන්නවා. ගෘහස්ත ජීවිතේ කොච්චර බැඳී ගන්නවද කියනවනම් ගීගේ අතහැර යාම කරන්න තියා ඒකටත් වෛර කරනවා. ආන් මේ වගේ ගත කරන වෙලාවේදී ඒ ਸਰුවචනාංශයක දකින්නේ තිරිසන් ස්වරූපයක් කියලා. කෙලින්ම නම් එහෙම කියලා නෑ. නමුත් පෙන්ලා දීලා තියෙනවා ඕක තිරිසන් හා සමානයි කියලා. නමුත් ඒ අනෝකසාරි අනින්ද්‍රිය ප්‍රතිබද්ධ එහෙම නැත්නම් අනිරාමිෂ වූ විවේකයෙන් හටගත්තු ප්‍රීති සුඛය මිනිස්යාට පමණක්ම ලැබිය හැකි එමතින් තිරිසනුන්ගෙන් ගැලවී වෙන් වෙලා දක්වන්න පුළුවන් ගතියක්. ඉතින් ඒකත් නොලබ මැරුණොත් ඒකත් නොලබා ජීවිතේ හමාර කරන්න වුණොත් ඉතින් ක්ෂණ සම්පත්තිය පන්න ගන්නවා. ඒ නිසා අපි අඩු ගානේ දැනගන්න ඕනේ මේ ආමිෂ සුඛේ සහ නිර්ආමිෂ සුඛේ. ඉතින් මේක මේ ලෝකායත විශේෂකාරෝ මේක නොඅඟවා නොදන්නවා සැඟවීම සඳහා විශාල මේ න්‍යාය පත්‍රක වැඩ කරනවා. ඒ න්‍යායපත්‍රේ බෞද්ධට හරීම ලේසි තේරුම් ගන්න ඕක තමයි සුද්ධෝදන රජුරෝ සිද්ධාර්ථ කුමාරයාට කරේ. ලෙඩෙක් මහල්ලෙක් මල කඩක් පේන්න තිබ්බේ නෑ. පුරංගනාවන්ගේ වට කළා රම්‍ය සුරම්‍ය සුබ කියලා මාලිගා හදලා තුන් ඍතුවට ඒ රාජකන්‍යාවන්ගෙන් වට කළා තිබ්බා. ඉතින් එයාට පෙන්නේ දුප්පතුන් නැති ලෝකයක්. ඉතින් ගොඩ දෙනෙක් දන්නේ ඔය බටහිරේ තියෙන දෙයයන් ආශ්‍රම ආපු ලෝකේ හදලා තියෙන හැම නගරෙකම ඔය සුද්ධෝදන රජුර කෙනෙක් ඉන්නවා. ඒගොල්ල තියනත බලන්න ලෙඩෙක් එළියේ තියන් ලෙඩ ඔක්කොම බල්ලෝ අල්ලන වයන් එකට වගේ දාගෙන ගිහලා හරි ඉස්පිරිතාලට කොටු කරනවා. පිස්සෝ හිටියොත් අල්ලගෙන ගිහලා හරි ඉස්පිරිපුස්සන් කොටුවේ දානවා. වයසක කට්ටිය අනිවාර්යයෙන්ම ඒ මේ මහලු නිවාස වලට යන්න ඕනේ. මේකේ පුරංගනාවන් සහ පුරවැසියන්ට තමයි නගරේ තියෙන්නේ. ඉතින් අපි කට අරගෙන බලා ඉන්නවා කවද්ද ලංකාවත් ওই தത്വෙට යන්නේ කියලා. ඒ කියන්නේ කවද්ද මේක දෙයයන්ාංශයට යටත් වෙන්නේ කියලා. මොකද මේ දෙයයන්ාංශේ මහෝපේකේ ලෙඩ්ඩු මහල්ලු මලකන්ද තියන්න බෑ. ඒ නිසා රාජ්‍යවක බලා ගන්නවා. නැත්තම් දේව සභාව නැත්තම් දේව සභාව නැත්තම් කියන්නේ පල්ලියවක බලා ගන්නවා මේ කිසි දෙයක් පේන්නේ නැහැ. මොකද දෙයයන්ගේ නිර්මාණය සුන්දරයි කියලා පෙන්නවා. ඒ නිසා ඔක්කොම මේ කුණු වෙනේව වයසට යනවා ලෙඩ්ඩු සේරම කොටකොල්ල ගාල් කරනවා. ඉන්දියාවට ගිහිල්ලා බලන්න අත්තම්මත් ඒ ගෙදර තමයි ළමයා වදන්නෙත් ඒ ගෙදර තමයි පිස්සත් ඉන්නවා ඒ ගෙදර ඔක්කොම ඉන්නවා රජ මේ එතන මෙහා පැත්තේ මහරජාත් ඉන්නවා කිසි ගාණක් නැහැ ඉතින් කියනවා කිසිම සංවිධානයක් නැහැ උන්ගේ ඔක්කොම දේවල් එකතන තියෙන්නේ කියලා නමුත් ඔය ඉන්දියාවේ තමයි ඔය මේ මේ සුද්ධෝදන රජුරෝ කොටු කරලා පෙන්වන්න දුන්නේ නැතුව තියා හිටියේ මොකද උනේ උනේ මොකද්ද යුවරජකම දුන්නා යුවරජ වුණාට පස්සේ යාට පුළුවන් ඕන වෙලාවට මාලිකාවේ යන්න. අම්මා ගිහිල්ලා බලනකොට මොකද දැක්කේ? ලෙඩෙක් මහල්ලෙක් මලකඳක් පැවිද්දි. ඉතින් මේක හතර පෙර නිමිති වුණාට හත් දෙයියනේ අපි කී සැරයක් ඕක දැකලා තියෙනවා. තාම නිමිත්තක් පහලලා තියෙනවා. ඉස්පිතාලේ ගියාම ලෙඩ දුසින් ගණන් දැක්ක හැකි. අනේ නෑ ගෙදර ඇවිල්ලා ෂෝක් එකකට බත් ව්‍යාගෙන කලබුදිය ගන්න. ඒතකොට හිතනවා මේ ලෙඩු කපන දොස්තරලට නම් සෑහෙන හිත කලකිරලා ඇති කියලා. අනේ රබර් ග්ලව් එක ගලවපු ගමන් කාමසේවණේ හිටිනවා. කිසියම් ගාණක් නැහැ. මල ගෙවල් කොච්චර ගාණකට ගියාද? හරි අනිච්චං සබ්බේ සංඛාර සංසාරේ හරි ශෞත්වයි දුකයි. අනිච්චං කික්ක ගෙදර ඇවිල්ලා ආයෙ බර්ත්ඩේ පාටි දානවා. කිසි ගාණක් නැහැ. කොච්චර නිමිති දැක්කත් අපිට ඒකේ වදින්නේ නැහැ. ඒක නිසා සරුවචනාංශ කියනවා යම් දවසක මේ වගේ විවේක වූ විවේක වූ ප්‍රීති සුඛයක් තියෙනවා නම් අපි ඇහෙන් රූප රූපයන් දෙකෙන්ම විවේක වෙන්න ඕනේ කනෙන් සහ ශබ්දයෙන් විවේක වෙන්න ඕනේ නාසයෙන් සහ ගඳෙන් විවේක වෙන්න ඕනේ දිවෙන් සහ රසයෙන් විවේක වෙන්න ඕනේ කයෙන් සහ පහසෙන් විවේක වෙන්න ඕනේ මේක අපි කියනවා සමත සුඛය එහෙම නැත්නම් විපස්සනාදී සිද්ධ වෙන ධම්මත්‍ථිතිය කියලා. ඉතින් මේක හේතු කරලා දෙන්න අමාරුයි මොකද මුළු ලෝකෙම දුවන්නේ මේට විරුද්ධව. මේක පේන්නේ ප්‍රශ්නෙම් පැන යාමක් විදියට. එහෙම නැත්නම් මේක මේ පවතින ලෝකයේ සුඛභෝගීත්වයට කරන මේ විරුද්ධ යෑමක් විදියට. එහෙම නැත්නම් මේ උපවාසයක් විදියට. නිසා ලෝකයක් කොහොමඩක්වත් කැමති නැහැ. එහෙම ආමිෂයෙන් තොර සැපයක් තියෙනවා කියලා පිළිගන්නවක්වත් කැමති නැහැ. නමුත් ਸਰවචනාචි මතක් කරනවා ඕක විතරයි මිනිස්යාර තියෙන තිරසනාගෙන් වැඩි තිරසනට වැඩි තියෙන එකම සැපේ. ඕකා දකින්න නැතුව අපි අනිත් දේවල් කරනවායි කියලා කියන්නේ අපි ඒ අනෙකුත් තිරසනුන්ගේ වැඩ ටික විතරයි. ඒ නිසා බුද්ධ ආගමේ ආభాෂය ලැබුණාට පස්සේ ඒ ගැන ලියවෙන ශ්ලෝකවල ශ්ලෝකවල හුඟක් කළා තියෙන ඔය ආමිෂ සැපය. නමුත් ශ්ලෝකවල සඳහන් කරලා තියෙනවා ආහාර නිද්‍රා භය මේ තුනංච පශූනමේ නරාණ මේතම් පශූර් සමානා. ධර්මේන තේෂාම අධිකෝ විශේෂා. ධර්මේන හීන පශූර් සමානා. ඒකෙදි බුදුහා ඒ ශ්ලෝකකාරයා කියනවා ආහාර ගවේෂණය කියන එක ජීවිතේ හැම කෙනෙකුගේම පළවෙනි කෘත්‍යයේ සබ්බේ සත්ත ආහාරත් ටිකක්. තිරසනත් ඔය සෙල්ලමයි කරන්නේ, මනුෂ්‍යත් ඔය සෙල්ලමයි කරන්නේ. ආහාර ගවේෂණය. නිද්‍රාව. ඔය දෙන්නන් එක්කෙනෙකුටවත් බෑ. අවශ්‍ය වෙලාවට නිදා ගන්නට නැති වුණොත් ඒක ලෝකේ තියෙන බරපතලම දඬුවම තමයි නිින්ද නොයන. නිසා නිද්‍ර අත්‍යවශ්‍යයි. එහෙම නැත්නම් ඔය රැයට පේන හීන ටික නැත්නම් දවස් තුනෙන් අපිට පිස්සු වැටෙනවා. එච්චරයි කියන්නේ. ඔය හීන දැකිල්ලෙන් තමයි ඔය ඕජාව වක් කරගෙන අපි මේ පහුවෙන්ද මිනිහෙක් වෙන්නේ. හීන ටික නොදැක්කනම් එහෙනම් අංශභාග. ඒ කියන්නේ මොලේ කොරුවල් වෙනවා. ඒ තරමටම නිින්ද අවශ්‍යයි. විශේෂයෙන්ම මේ මේ විෂම විසංජිත නඩු සහිත ජීවිතයක රෑ හීනෙන් තමයි ඔය ගනුදෙනු බැලන්ස් කිරීම වෙන්නේ. ඔය බැංක වල නිෂ්කාශනයක් සිද්ධ වෙනවනේ. ඒ වගේ බැංකු නිෂ්කාශන සිද්ධ වෙන්නේ නිින්දේ තමයි. නිසා නිින්ද අත්‍යවශ්‍ය ආහාර නිදා. බය මේ මුල් ලෝකේ තියෙන සෑම දැනුමක්ම තමයි එකම හේතුව බය. සෑම දැනුමක් අපි හොයන්නේ වර්තමාන මොහොත හරි නෑ. ඊගා මොහොතදී අපිට මේ ටික ලබා ගන්න නම් ඊගා මොහොත පිළිබඳ තියෙන බය නිසායි මේ මොහොතේ අපිට යමක් හොයන නව නිර්මාණ කිරීමේ ශක්තිය ඇතිලා. ඒ නිසා බුදුරජාණන් වහන්සේ කියන්නේ ඒ බය ඒ බයවත් ඒ ඥානෙවත් නෙවෙයි. ඊට වෙනස් වූ බහින් විනිර්මුත ඥානයක් තියෙන එකට ප්‍රඥාව බුද්ධිය කියලා කියනවා. විශේෂයෙන් බුද්ධිය කියලා කියනවා. ලෝකෙ දෙන්නේ බුද්ධිය. ලෝකෙ හැම වෙලාවෙම බයක් ඇති කරලා ඒක පිටිපස්සේ යනවා. ආහාර නිද්‍රා බය. මෛතුන සේවනය බෝ කිරීම ඒක ඉතින් ගස් කොළන් වල සිද්ධ වෙනවා. සත්තුන්ගේ සිද්ධ වෙනවා. මනුෂ්‍යන්ගේ සිද්ධ වෙනවා. ඔය හතර අතින් නම් නරාණමේතම් පශුර් සමාන. නරයා සහ පශු කියන හරකයි සමාන. පශු කියලා කියනවා. පශු වෛද්‍ය කියලා කියන්නේ ඔක්කොම සත්තු. නරාණමේතම් පශුතම ධර්මේන තේෂම් අධිකෝ විශේෂා මේ මිනිස්යාට තියෙන ධර්මයක් කියලා එකක් මේ ධර්ම තීතියක් කියලා එකක් ඒ මනුස්සයාට පුළුවන් මේ කාම ලෝකේ ඉන්න ගමන්ම සීලෙක ඉඳලා తాවකාලිකව හෝ සමාධි භාවනාවක් කරලා නැත්නම් විපස්සනා වශයෙන් ක්ෂණික සමාධිය ලබාගෙන මේකෙන් පොඩ්ඩක් ඔලුව උස්සන්න උසලා මේ සියලු රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ, ඇහ, කන, ජීවනාසයෙන් පොඩ්ඩකට විනිර්මුක්ත වෙලා ඉන්ද්‍රියයන්ගේ මිනිර්මුත්ත වූ නැත්නම් ඉන්ද්‍රිය බද්ධ නො වූ නැත්නම් අනින්ද්‍රිය බද්ධ වූ නැත්නම් රූප ධාතු රාග විනිබද්ධ වූ හිතක් අත්දකින්න. ඉතින් මේක හුඟ දෙනෙක් භාවනාදී අත්දකලා ඇති නමුත් හුඟ දෙනෙක් ඒක මේ අත්‍යවශ්‍ය දෙයක් විදිහට හෝ මේ විඥානය ගලවා ගැනීම වැදගත්කමක් විදිහට දකින්න හුඟ දෙනෙක් ඒ විවේකයට ආපුවාම ආනවා ඊගාට මොකද කරන්නේ කියලා. ඒ කියන්නේ මේක පුහුණු කළ යුතු බව දන්නේ නැතිකමේ ප්‍රධාන අවිද්‍යාවක්. නමුත් ඒක අහලා විසඳ ගන්නතෝ කරන්න දෙයක්වත් නැහැ. ඉතින් මෙතෙන් ආවට පස්සේ අපි හිතමු ඒ රූපෙන් සද්දෙන් ගන්ධෙන් රසෙන් ස්පර්ශයෙන් ඇහෙන් කයින් දිවෙන් නාසයෙන් විනිරුමිත තත්ත්ව දැකලා යම් කිසි කෙනෙක්ගේ ඒ වෙලාවේ අත් දකින්නයි කියලා මම දැන් ඉන්නේ ආනාපානේ අල්ලලා ආනාපානේ ගෙවම් කරලා මට මේ වෙලාවේ රූප පෙනුනට ඒ කියන්නේ ඇහැට රූප වෙන්නව නෙවෙයි හිතට රූප වෙන්නත් ඒක මම නෙවෙයි මගේ නෙවෙයි ආත්මෙ නෙවෙයි කියන්න අපි දන්නවා සද්ද කොච්චර දෝ පසුබිම හැනවා ඒ සියලු සද්දයන්ට අපි මම කියන්නෙත් නෑ මගේ කියන්නෙත් නෑ ආත්මය කියන්නෙත් නෑ. ඊට අමතරව අපිට ගන්ධ රස පහස විශේෂයෙන්ම පහස කයට අනන්ත දැනෙන. කූඹි දුවනවා දැනෙනවා, වහිනවා වගේ දැනෙනවා, පැද්දෙනවා, නැලෙනවා දැනෙනවා. සේරම මම නෙවෙයි මගේ නෙවෙයි ආත්මය කියන. ඒතකොට හිතවිලි එනවා. හිතක් තියෙන බවට හිතේ මේ සියලු හිතවිලි බලනවා මොකද මේකේ රාග නිශ්චිත ගතියක් තියෙනවා ද්වේෂ නිශ්චිත ගතියක් තියෙනවා නැත්නම් අතීතයටම අදින ගතියක් තියෙනවා. නැත්නම් අනාගතයටම අදින ගතියක් තියෙනවා කියලා බලන්න එහෙම කන්නේ මේ රූප මේ හිතවිලි ගණන් නොගෙන ඉන්නවා. අන්න එතනදිත් මේ නේතම් මම නේෂෝ හමස්සින මේෂෝ අත්තා කියලා මම නෙවෙයි මගේ නෙවෙයි ආත්මය කියන එක තේරුම් ගත්තොත් ඒ පුද්ගලයාට තියෙනවා දැන් මම ඉන්නේ ආමිෂයට සම්බන්ධ නැති ඒ බව හොඳට දන්න අනින්ද්‍රිය ප්‍රතිබද්ධ විඥානයක 100%ක් නෙමෙයි මේ අනින්ජය ප්‍රතිපද විඥානය කියන එක තැනට කිට්ටු කරලා දැන් ඉන්නේ කියලා. මේ අනින්ජය ප්‍රතිපද විඥාණයට යන්න නම් දැනටමත් එළියේ තියෙන මේ රූප, ශබ්ද, ගන්ධ, ස්පර්ශ වලට කුපිට වෙන්න නරකයි. නෑ වුණා වගේ, නොදැක්කා වගේ, නොදැනුණා වගේ, නොතේරෙනා වගේ ඇතුළට නැමෙන්න පුළුවන් කියලා කියන්නේ සත්පුරුෂයෙකුට පමණක් කල්යාණ මිත්‍ර සම්පත්තිය තියෙන කෙනෙකුට විතරක් කළ හැකියි. අනිත් ඔක්කොම මේවට කිපෙන තාක් කමඨාන් සුද්ධ කරන්න වෙයි. කිපෙන තාක් වටේ යවිදිනවා. ඒ මොකද මෙතෙක් කල් අපිට හැම ලෝකායත විශේෂකම කෙරුවේ මෙවට කිපෙන හැටි උගන්වන එකයි. මේ ਸਰුවචනාංශ කියන මේ එකක්වත් ගණන් ගත්තොත් ගණන් ගන්න ගන්න වින්දනයක් ඇති වෙනවා වින්දනයක් ඇති වෙන්න ඇති වෙන රමණයක් ඇති වෙනවා රමණයක් ඇති වෙන්න ඇති වෙන්න බැඳෙනවා ගණන් ගන්න නැති වෙන්න ඉන්න ඉන්න ඉන්න නිබ්බිදාවක් පහළ වෙනවා නිබ්බිදා පහළ වෙන්න පහළ වෙන්න විරංජනයක් පහළ වෙනවා විරංජනේ වෙන්න වෙන්න මිදෙනවා ඒ වෙලාවේදී යෝගාවචරයේ අතේ වැඩේ තියෙන්නේ. මෙතන හැප්පි ලකුලක් වුණොත් බැඳෙනවා. ගණන් ගන්න නැතුව හිටියොත් විමුක්තියක් ලැබෙනවා. කියන්නේ පූර්ණ විමුක්තියක් නෙමෙයි මට කියන තදංග නිබ්බුති කියලා. ඒ ඒ චිත්තක්ෂණය ඉන්න බලයි මේකට කොච්චරක් භාවනා කොච්චර කළත් කෙනෙක් හිත හුරු කරගන්න ඕනද කියලා හිතන්නේ. කොච්චරක් යෝනිසමනස්කාරය ඕනද කියලා කොච්චරක් සම්මාදිට්ඨිය ඕනද කියලා මෙතෙන් ආවට පස්සේ මේක මේ සංසාරේ ලබන්න පුළුවන් අති උත්තරම උත්කෘෂ්ඨ අවස්ථාවක් හිත කිසි තැනකට බැඳිලා නැහැ බැඳෙන්න ඕන දේවල් නැතුව නෙවෙයි යන්නේ ඒක ඒක තමයි මේ නේත මම නේසෝ හමසින් මේසෝ වත්තා කියලා මේ විවේකයේ ලබන්නේ අන්න එතනලා හොඳට පట్టල වෙන්න වෙන්න වෙන්න තමයි නැත්නම් මේ කාය පස්සම්බනේ කාය සංස්කාර පස්සම්බනේදී එහෙම නැත්නම් මේ කායानुපස්සනාවේ සංසිද්ධියේදී තමයි ඒ යෝගාවචරයට ඊට යටින් තියෙන ওই චිත්ත සංඛාරකින් නැත්නම් සංඥා වේදනා ටික අයින් කර ගන්න පුළුවන් වෙන්නේ ඒ ටික දැක්කට පස්සෙත් අර පාඩම්මයි නානා ප්‍රකාර වේදනා ඉන්න පටන් ගන්නවා සුඛ දුක්ඛ සෝබන අසෝබන චෛසික ගොජ්ජ දාන්න පටන් ගන්නවා මම්ම නෙවෙයි වගේ මගේ නෙවෙයි වගේ මගේ ආත්මය නෙවෙයි වගේ යනවා එතකොට සංඥාවල් වලින් ඔය සුසීම බලාපොරොත්තු ලාභුවේ ඔක්කොම පෙන්වන්නට පටන් දිබ්බ චක්කෝ දිබ්බ සෝත ඔය කිසි දෙයක් හරි බාරගත්තොත් එතනම එතනම තන වැටෙනවා අසේරම ප්‍රතික්ෂේප කිරීමේ හැකියාව තමයි වඩා හොඳ ඉදිරියේ හොඳ ප්‍රතික්ෂේප කරනවා කියලා කියන්නේ එතකොට හොඳ ප්‍රස්තාවල් එනවා ඉස්සරහට යන්න. අන්න එහෙම කරගෙන කරනකොට මේ චෛතසික සියල්ලමත් පැටනකොට විඥාණයට කරගන්න දෙයක් නැති වෙනවා. හරියට නඩු නැති උසාවියක් වගේ. එතකොට නඩු කරට මොකද වෙන්නේ? ඉස්පිරිතාලයක් තියෙනවා කිසිම ලෙඩෙක් නැතුව. එතකොට දොස්තරලට මොකද වෙන්නේ? ওই දොස්තරලා ඔක්කොම අවශ්‍යතාවයේ ඉල්ලුම එන්නේ ලෙඩ වැඩි වෙන්න වැඩි වෙන්න. නඩුකාරයාගේ තියෙන වටිනාකම වැඩි වෙන්නේ නඩු වැඩි වෙන්න වැඩි වෙන්න. අපි හිතුවොත් නඩු නැති වෙනවා කියලා. හැබැයි නඩුකාරයා වග බලා ගන්න නඩු අඩු නොවන බවට. ඒක තමයි නඩුකාරගේ වැඩේ. පුළුවන් තරම් නඩු එන්න එන්න යාට ලාභයි. ඒකෙන් පිස්තාලේ කවදාකවත් ලෙඩුන්ගේ හිස් නොවන බවට වෛද්‍ය විද්‍යාව වග බලා ගන්න. ඒ ගැනත් ඉතින් බය වෙන්න එපා ඔයගොල්ලෝ. ඒවල් හදලා තියෙන න්‍යාය පත්‍ර. අපි නිකමට ගන්නවා ස්පිතාලයක් තිබුණොත් ලෙඩු නැතුව ඔය ඔය ඔය වැඩ කරන කට්ටිය පුම්බන්නේ කාටද? එහෙම නැත්නම් නඩු නැති උසාවියක් තිබුණ නඩු කරට මොකද වෙන්නේ? ඔන්න වගේ තමයි වේදනාසා මේ චෛතසික නැති වෙච්ච දවසේ විඥානය පච වෙනවා. ඒ විඥානයේ තියෙන පිළිබිඹුව නැතුව යනවා. ওই පිළිබිඹු සේරම අවශ්‍ය කරන්නේ උරුට්ටුව තියෙනකන් තමයි. නඩුවක් තියෙනකන් තමයි. එක දවසක් අර මම මතක නැහැ බොහොම අහිංසක සත්තු දෙන්නේ මාළුවෙක් අල්ලගෙන මේ කෙන මේ වතුර තිබෙන මාළුවෙක් අල්ලන දෙන්නෙක් රණ්ඩුවේ දෙන්නෙක් දෙන්නෙක් ප්‍රයත්න කරලා මතුර තියෙන මාළුවෙක් අල්ලන අල්ලගෙන දැන් මේක දෙකට බෙදා ගන්න නැතුව ඉන්න රණ්ඩුවක් ඉතින් දෙන්න හි කිව්වලු මට මතක නෑ මොකද්ද සතා කියලා ඒ සත්තු දෙන්නම කළු දැන් මේක අපිට කරන්න බෑ අපිට කවුරු හරි විනිශ්චයකාරයෙක් කරන්න කියලා ඔය වෙලාව යනකොට හිවලෙක් හම්බුණා ඊට පස්සේ හිවලට කිව්වලු අපි දෙන්නගෙන් ප්‍රයත්නයක් මේ මාළුවා හම්බ වුණේ ඒ නිසා අපි දෙන්න අතර මේකට එකඟතාවයට එන්න බෑ කරුණා කරලා මේක දෙකට බෙදලා දෙන්නයි කිව්වලු අපි ඔබතුමා විශ්වාස කරනවා කියලා. ආ එහෙම තමයි මම කොතනත් එහෙම තමයි මම හොන්තම දෙපැත්තේ යුක්තිය සාධාරණ කරලා බලලා දෙන සාධාරණ විනිශ්චයකාරයෙක් තමයි කියලා හොඳයි කියලා. එයා ගිහිල්ලා පීයක් කරන්න ඇවිල්ලා ටිකක් ඇද වැඩි වෙන්න එක පැත්තකට කැපුවා. කපල බැල කියලා ජම්බට මේක මේක කියනකොට ආ දැන් මේක කැලේ වැඩි නේ කියලා ඒ කැලේ වැඩි කැලේ කපලා ආඩකටත් වැඩි අඩු වෙන්න බලලා කටේ දාගත්තලු. කටේ දාන්න වෙලාවට දැන් හරිය දැන් දෙක හරිනේ. ආ බලනකොට දැන් මේක ඊට වැඩිය පොඩි. ඊට පස්සේ අනිත් එක යනකොට දැන් මේක වැඩිනේ. ඒකල ඒකෙන් කැලක් කපලා කටේ දාගත්තා. ඉතින් අර දෙන්න දැන් මේ විනිශ්චයකාරතුමාගේ සාධාරණ විනිශ්චය එනකම් බලා ඉනවා. හැම වෙලාවෙම කපන්නේ කැලේ දෙක සමනට අන්තිමට බලනකොට හොටෙයි වලිගයයි විතරක් හිතුණා. එතකොටලු තේරුණේ මේ විනිශ්චයක් ඉල්ලන්න ගිහිල්ලා අන්තිමට තිබුණු සබ්බසරීමක් නැති වෙනවා කියලා. අද නඩු යන ඇත්තන්ටත් ඔච්චර තමයි. නඩු යන්නෝ වෙනසෙන්නෝ කියලා කියන්නේ. ඉතින් ඇයි අපිට නඩුකාරයෙක්ගේ අවශ්‍යතාවය? මනුෂ්‍ය ඉස්ලාම ලෝකේ පහළ වෙනකොට රජෙක්වත් නඩුකාරයෙක්වත් කවුරක්වත් ඉඳලා නැහැ. මේ ඊර්ෂ්‍යා ක්‍රෝධමාන නිසා තමයි අපිට අවශ්‍ය උනේ අපේ දේ පාලනය කරන්න කෙනෙක් ඕනේ, අපේ දේ ආරක්ෂා කරන්න කෙනෙක් ඕනේ, යුක්තිය පසින්ලන්න කෙනෙක් ඕනේ. අද නැතුව වැඩියක් පාටපත් වෙලා තියෙනවා. තමයි මේ රූපයන් අතර වේදනා අතර සංඥා අතර සංස්කාර අතර සම්මතයක් එනකන් විඥානයේ අවස්ථාව ගන්න. විඥානයේ සාධාරණ විනිශ්චයකාරයක් විදිහට දෙපැත්තේ කාරණ සලකා බලලයි දෙන්නේ තීන්දුව උදහස් විත්තිකාරයෝ වැරදිකාරයෝ සීලු දෙනාමත් නිදහස් කියලා අර තියෙන ඔය මේ මෙයා කවිය විනිශ්චය හැමදාම විනිශ්චය මේ විඥානය කරන්නේ ඔය තක්කුමුක්කුවේ වැඩි වාසිය ලබාගෙන එයාගේ ස්ථාවරය ගන්න. ඒ නිසා අපි කල්පනා කරලා දිනුවත් පරාදයි, පෙරදුනත් පරාදයි. කවදාකවත්ම හිතන්න කල්පනා ඥානයකින් අපි සුමගියකට නම් සුමගකට නම් යොමු කරයි කිය. මොකද විඥානය බලන්නේ අපේ සුභ සිද්ධිය නෙවෙයි එයාට තියෙන වෙනම න්‍යාය පත්‍රයක් එයාට තියෙන සංසාරේ පවත්තන එක විතරයි. ඒ පැවැත්ම සඳහා අපි දාසකත්වයෙන් සම්බන්ධ වෙනවා මිසක් අපිට කිසිම ස්වාමිත්වයක් නැහැ. ඒ නිසා කවදා හෝ ඒ ඉන්ද්‍රිය බද්ධ විඥාන නැත්නම් ආමිෂ සුඛේම ගත කරන ජීවිතේ ගන්න ඕනේ ඉස්සල්ලාම අනින්ද්‍රිය බද්ධ தත්තට එහෙම නැත්නම් නිරාමිෂ සුඛයට එහෙම නැත්නම් නෙක්ඛම්මසිත සුඛයට එහෙම නැත්නම් අනෝකසාරී ජීවිතයකට. අන්න එතනදලා බලන්න ඕනේ මේ තියෙන தත්තට යන්තම් ඔලෝසලාව දැන් ඊට පස්සේ මේ විඥානේ සම්පූර්ණම නැති වෙලා යන්න නම් කිසිම ගැටුමක් එහෙම නැත්නම් කිසිම විෂම බර භාවයක් නැති සමතේකටපත් වෙච්ච හිතක්. චෛතසික 52ම එක දිහාවටද කන්න හිතක් ආවොත් හිතට ඕනේ කරන්නේ නැහැ විනිශ්චය. එදාට තමයි විඥානේ සම්පූර්ණයෙන්ම දුරස්ත කරන්න පුළුවන් වෙන්නේ. එහෙම නැත්නම් විඥානේ විමුක්තියක් ලබන්න පුළුවන් වෙන්නේ. ඒක නිසා කියනවා ඒ ආමිෂ සුඛයත් සුඛයක්, නිර්ආමිෂ සුඛයත් සුඛයක් නිවනට ඒ නිසා සුඛයක් කියන්නේ අවේදිත සුඛයක් කියන නම පාවිච්චි කරනවා. ඉතින් සාරිපුත්‍ර සාංශ බොහෝම ගැඹුරින් ආමිෂ සුඛයට විරුද්ධව නිර්ආමිෂ සුඛේ පෙන්ලා ඒටත් උත්තම වූ ලෝකෝත්තර වූ මේ අවේදිත සුඛය ගැන අහනකොට උදායි ස්වාමීන් වහන්සේ ස්වාමීන් වහන්සේ අවේදිත නම් ඒක සුඛයක් වෙන්නේ කොහොමද කියලා. අවේදයි කියලා විඳින්න බැරියක්. විඳිට බැන්නා සුඛයක් වෙන්නේ. ඒකට සාරිපුත්‍ර සාරිත්‍යනවා විඳින්න පුළුවන් නම් හැම දෙයක්ම දුකක් කියලා. අපි කියන්නේ විඳවනවයි කියලා වචනයක් පාවිච්චි කරන්නේ. විඳින හැම දෙයක්ම විඳවිල්ලක්. සැප කියලා කියන්නේ විඳවිල්ලක්, දුක කියලා කියන්නේ විඳවිල්ලක්. විඳවිල්ල නැති තැන තමයි අදුක්කම සුඛේ කිට්ටු කරන්නේ. ආන්නේක 100%ක් සාක්ෂාත් වෙනකොට කෙලවරට යනකොට ඒකේ විඳ විල්ලක් නැහැ. ඒක නිසා කවදා හෝ සැප දුක දෙක තියෙනකන් අන්ත දෙක. කවදාකවත් මධ්‍යම ප්‍රතිපදාට වැටෙන්නේ නැහැ. අන්නේ විදියට ඒ විඥානයේ ගිහිල්ලා ඒ කියන්නේ නිර්ආමිෂ සුඛයේ අවේදිත සුඛයට ගිය දවස වෙනකොට තියෙන ප්‍රධානම ලක්ෂණය තමයි ඒක වචනෙන් කියන්න බෑ. ඒක සංඥාට වේදනාට දාන්න බෑ. නමුත් දාන්න බෑ කියලා කියන්නේ නෑ කියන එක නෙවෙයි. මේකට උපමාවක් විදියට ඒ නිවන විස්තර කරනට ඒ බුරුම් පඬිස්සාංශ නිතරම කියනවා විශාල ගයක් සහිත නැත්නම් මන්දිරයක් සහිත කෝටිපතියෙක් ඉන්නවා කියලා හිතුවොත් ඒ ගේ ඇතුළේ යාට ඕන තරම් ලෝකේ තියෙන ලස්සන රූප තියෙනවා. ඕන දෙයක් ගන්න පුළුවන්. සද්ද වශයෙන් ඕන සද්ද උපාදාන යන්ත්‍රයක් තියෙනවා. ඒ වගේම ගඳ සුවඳ ලෝකේ තියෙන හොඳම දේවල් තියෙනවා කබඩාවේ. රසටත් හොඳට උයන්න පුළුවන් ලෝකේ දක්ෂම කෝකියෙකුත් තියෙනවා. ඇඳ කුතු මේත යාන වාහන සියල්ලමත් ඊ타මත්ම නවීකරණයි එහෙම නැත්නම් සුකොපභෝගී. ඉතින් මෙයාට තියෙනවා මේ ඔක්කොම කටයුතු කරන ඉන්න ගමන් නිතරම අසහනයක්. ඕනෙම මිලියන කෙනෙකුට තියෙන එක ගැන බය වෙන්න එපා. පොසත් වෙන ඕනෙම කෙනෙකුට ඒක තියෙන බය වෙන්න දෙයක් නැහැ. ඒ සල්ලිත් එක්ක හම්බෙන දෙයක් තමයි ඒක. ඉතින් මෙයා ඒක නිසා එක වෙලාවක ඊ타මත්ම විවේකීව තමන්ගේ නිදිහංග බඩාවට ගිහිලා ගිය වෙලාවේදී අර සියලු අසහනයන්ගෙන් වෙලා හොඳ නිින්දකට යනවා. අස්වාභාවික වෙලාවක නැත්නම් අපි කියමු හැන්දෑ කරේම 7 6 7 වෙනකොටම නිදා ගන්න. ඉතින් යාට තියෙන කලාතුරකින් තමයි එහෙම සුවදායි නිින්දක් හැනේ එදාට අර ඉෂිකක් වුන් අසහන ටෙන්ෂන් එක නැති වෙනවා. නමුත් ඒ වෙලාවේදී ඒ gedara උයන අරක්කැමියට තමන් උයන හොඳ කේක් එකක් හොඳට පදන් වෙලා එනවා නැත්නම් පොළොසඹුලක් හදනවා හොඳ සුවඳ එන්න හදන. එයාට හිතෙනවා මේක උණු උණුවේ මගේ ස්වාමියාට කන්න දෙන්න ඕනේ කියලා. ඉතින් අර මංසයා බුදියානින්න මංස ළඟට ගිහිල්ලා සෑර අදනම් හොඳට කේක් එක මේක හරි ගියා නැගිටින්නකෝ කියලා කිව්වොත්. එහෙම නැත්නම් පොළොසඹුල ෂෝක් එකකට පද මාර්ගේ නැගිටින්න කිව්වොත් මේ මිනිස්යාට මේ අරක්කමියට ප්‍රොමෝෂන් එකක් දීලා දියුණුවක් දෙයිද නැත්නම් රසයෙන් අස් කරන්න ඉඩ තියෙනවා කියලා. මොකද මේ පොලොස් සම්බුල කණ එක නෙවෙයි මේ මිනිස්සුන්ට තියෙන කලාතුරකින් නිින්දක් ගිහලා යන්තම් රිලැක්ස් වෙන වෙලාව. ඒලාදී මේ මිනිස්සයා පොලොස් සම්බුල අර ගිහලා කතා කෙරුවොත් ඒ වගේ අපි හිතමු අස්කරුවයි කියලා. එතකොට ඒ අරක්කමිය කියලා නඩු දාන්න පුළුවන්. මම නරකද්ද කෙරුවේ. මම මේ කවදාකවත් හරියන්ත මටත් පුදුම වෙන විදිහට මේ පදම හරි කියන නිසා නේද මම කතා කරුවේ කරුණාවෙන් නේද මෛත්‍රියෙන් නේද කතා කරුවේ කියලා. ඒතකොට කිහිමියා කියාවි ඒක නෙවෙයි මේ කිසිම දෙයකින් විඳීමක් නැති තැන තමයි ලොකුම සැපත මං හිටියේ එතන කිය. ඉතින් ඒකට කියාවි අර අරක්කම හොඳයි ඔප්පු කරලා පෙන්වන්නයි කියලා ඔබතුමා හිටියේ සැපේක කියලා. පුළුවන් වෙයි. මං හිටියේ මොන වගේ සැපේකද කියලා කියන්න පුළුවන් දුක නැති තැනක කියලා. ඉතින් අරක්කම කියවේ නෑ නෑ මේ මාව යටපත් කරන්න බලයේ තියෙන නිසා ඔබ වහන්සේ ඔබතුමා මෙහෙම පාවිච්චි කරනවා මට ඔප්පු කරලා පෙන්නන්න ඔබතුමා මොන වගේ සැපයකද හිටියේ කියලා මොකක්වත් කියන්න බෑ ඒ වෙලාවේ රූප බලමින් හිටියෙත් නැහැ, ඇහැ වැඩ කෙරුවෙත් නැහැ. සද්ධාමෙන් හිටියෙත් නැහැ, කන වැඩ කෙරුවෙත් නැහැ. නාසයේ සුවඳ කොච්චර දෝ කුසියේ තියෙන නැති මෙයා ඉව බල බල හිටන් නිඳ යන්නේ. දිවේ රසයක් තිබුණෙත් නැහැ, දිව වැඩ කරෙත් නැහැ. අඩු ගානේ බුදියානින ඇඳේ බෙඩ්ෂීට් එක හරි දැනුණා නම් නිඳ ගිහිල්ලත් නැහැ. නින්ද ගියයි කියලා කියන්නේ ඒ යානාව වුත්ති විඳලත් නැහැ. ඉතින් එයාට කියත හැකි මට මේ දුක නැතුව තිබුණයි කියනවා මිස අර ආරක්ෂමියට සාධාරණ ඔප්පු කරන්න බැරි නමුත් නින්දෙදින් පස්සේ නින්දදී අපි අත්දකින්නේ නැහැනේ ඔප්පු කරලා පෙන්නන්නේ. නින්දකින් පස්සේ ඇතිවෙනේ විවේකී අපිට අත්දකින්න පුළුවන්. ඒ නිසා නින්දදී යමක් නැහැ කියලා ඕන කෙනෙක් පුළුවන් නම් ඔප්පු කරපන් කිව්වට නැත්තේ නෑ. අන්න ඒ වගේ තමයි නිවනට ගියාට පස්සේ ඔය කිසිම තැනකින් ඉද්දෙන ගතියක්, කුප්පන ගතියක්, අවිෂණ ගතියක් නැහැ. ඒකට කියනවා අවේදිතයක් කියලා. අන්නේ අවේදිත සුඛයම තමයි විඥානයේ තියෙන අනිදස්සන ස්වરૂපය කියලා කියන්නේ. විඥානයේ පිළිඹුවක් පෙන්වන්නේ නැහැ මොකේකවත්. විඥානං අනිදස්සනං නිබ්බාණං සබ්බතෝ පබං. යත් ආපෝත පටවේද තේජෝ වාතු වායෝ නගාදති. එතෙන් ගියාට පස්සේ පට ව්‍යාපෝ තේජෝගේ ධාතුන්ගේ කිපීමක් ඇති වෙන්නේ නැහැ. යත් දීගන් රස්සංච අනුන්තුලං සුභාසුභ මේ දිග කෙටි බව ආස්වාස ප්‍රසාර දිග කෙටි බව හෝ අනුන් තුලං කියන විදිහට ගොරෝසු සියුම් බව හෝ නැත්නම් පිට දෙයක හෝ සුභාසුභ කියන දේවල් මොකක්වත් ඒකේ වැද්ද ගන්නෑ මොකද එහෙම විඳින්න තත්වයක් ඉතින් නැහැ නමුත් මේක ආස්තික නාස්තික ප්‍රඥාප්තියක් නෙවෙයි මේ ਸਰවඥන්සේ දීලා තියෙන උත්තරේ අන්න ඒක ටිකෙන් ටිකට අඩු වෙගෙන එනකොට නිවනට නැමිච්ච සත්පුරුෂයාට නම් සාධර්මයේ දන්න එක නටන තියෙනවා දැන් නම් අර අනින් ඉන්ද්‍රිය මේ නිර්ාමිෂ ආමිෂ සැපේ ඉඳලා දැන් නිර්ාමිෂ සැපේකට යනවා කියලා එයා ඒක දැකගෙන දැනගෙන බුද්ධි විඳොත් පමණක් ඒ පුද්ගලයා ධම්මට්ටිච ඥානය කියලා සාක්ෂාත්කරණයක් වෙයි. නම් තන් ඒ ධම්මට්ටි ඥාන එනකොට ඒකට මේක නීරසයි මේක පාළුයි මේක හිස් මේක මොකක්වත් නැහැ කියන தත්ත්වය එනවනම් ඒ තාකේ පුදුර ජීවිතයක බාර ගන්න කැමති නෑ. ඒක නිසා නිවන් ලබන්න ඉස්සර වෙලාම ධම්මට්ටිති අවස්ථාවේදී මේ යම් කිසි කෙනෙකුට තේරුම් ගන්න බැරි වුණොත් මේ යන්නේ කරදර තියෙන තැනින් කරදර නැට්ටයන්. ගොරෝසු තැනින් සියුම් තැනට. දන්න තැනින් නොදන්න තැනට. කිව හැකි තැනකින් නොකිව හැකි තැනක. ආත්ම දෘෂ්ටිය තියෙන නැති තැනකට කියන මේ පාර තේරුම් ගන්නවා කියන එක සුතමේ සහ චින්තාමේ ඥාන ආධාර අවශ්‍යයි. ඒකට ගිහිල්ලා ඒක සාහතිකුනේ නැත්නම් ඉන් එහාට නිවට යන්න බෑ. මේකට ගිය වෙලාවේ මේක බදා ගන්න ගියත් හරියන්නේ නැහැ. අපි මේක නීරසයි කියලා ප්‍රතික්ෂේප කළා හරියන්නේ නැහැ. මේක වඩුවෙක් උපකරණයක් පාවිච්චි කරනා වගේ ප්‍රයෝජනේ සලකලා වැඩ කරන්න දන්නේ නැත්නම් ඒ කෙනාට ඔය ඉහාට තියෙන සියුම් தත්ත්වය අවබෝධ කරගන්න බැරි නිසා ඉද්ධි බල ඥාන නැත්නම් ඉද්ධිවිද ඥාන කියන මේ මැජික් නෙවෙයි අවශ්‍ය කරලා තියෙන්නේ මෙලෝ වශයෙන් පිට කෙනෙකුගේ සම්බන්ධයක් නැතුව Tamanටම සාක්ෂාත් කරගත හැකි තත්ත්වය ආબોධ කරන්න බැරි නම් ලෝකෝත්තර தත්වයට යන්න සුදුසුකමක් නැහැ. ඒක නිසා ਸਰුවචනාංශිකේ වගකීමක් තියෙනවා. ඒ පැත්තට යන අයට උදව් කරලා දෙන්න පුබ්බේව කෝසසීම ධම්මට්ටි ඥාන පච්චා නිබ්බාණං කියලා කියනවා. නිසා අපි උත්සාහ කරන්නේ භාවනාවේදී මේ ධම්මට්ඨිතියට යවලා නැවත නැවතත් යවලා ඒකේ තහවුරුවක් ඒ යන කෙනාම ඒකට සමාදන් වීමක්. යම කෙනා මේකට එළඹ වාසය කිරීමක් අවශ්‍යයි. දෙවන්නේගේ ආධාරයකින් තොරව. මේ මුලින් මුලින් ආධාර කරන්න ඕනේ. ආන්නේ කියලා තහවුරු වෙලා ඒකට කෙනෙහි කන්න කර තර්ක පහල කරන්නේ නැතුව, සැක පහල කරන්නේ නැතුව, ඒ නින්දට වැටෙන්න දෙන්නේ නැතුව, උලන් වදින්නත් තැනකපත් වෙන පහන් දැල්ලක් වගේ හොඳට හිතෙහි පවත්තන්න ගිහිල්ලා නැත්නම් ඒක අගය කරන දවසක වගේ කරනකොටදී සමාදාන කියන වචෙන් තමයි ගැලපෙන්නේ. සමාදන් වෙච්ච දවසේ තමයි තේරෙන්නේ ලොකු මේ ආමිෂ සුඛේ ඉඳලා ලොකු පිම්මක් පැනලා තියෙනවා. මේ පැනලා නැහැ කියලා මං කියන්නේ හුඟදෙනේ පැනලා තියෙනවා නමුත් කවදාකවත් ඒක අගේ කරන්න දන්නේ නැහැ. ඒක අව탁ෂීරු අඩු මේ අදි탁ෂීරු වලට ගියොත් පටලවා ගන්නවා. ඒ නිසා ඒක පටලවා ගන්න නමුත් නැවත නැවත නැවත නැවත කිරීමෙන් තමයි ඒක අපිට වශී කර ගන්න පුළුවන් වෙන්නේ. අතේ යටතට ගන්න පුළුවන් වෙන්නේ. ඊට පස්සේ කොටස ඒ කියන්නේ ධම්මටිච්ච ඥාන ඉඳලා නිබ්බාන දක්වා තියෙන කොටස අර ඒක සියුම් නමුත් අර කරපු ටිකමයි ඒකේ තියෙන්නේ. මුලින් කරපු අර ගොරෝසු ටිකමයි තියෙන නිසා මේ විඥානයේ හරහා කොහොමද මේක මම නෙවෙයි මගේ නෙවෙයි ආත්මේ නෙවෙයි කියන්නේ කියන එක මේ රූපේ વિશે කොහොමද මම නෙවෙයි මගේ නෙවෙයි ආත්මේ කියන එකෙන්ම තමයි දෝංකාර වශයෙන් ගන්න තියෙන්නේ. ඒකමයි විඤ්ඤාතේ විඤ්ඤාත මත්තං හුදු විඥානේ විඥානේ මතින් නැත කරන්න ඕක වමාරා කෑම කරන්න එපයි කියලා කියන්නේ. නමුත් ඒක කරන මිනිහට පු탁ජනයයි කියන්නේ. සුත්තවාදී ශාවකයාට හිතට හිතවිලි නොයනව නෙවෙයි බුදු වෙලත් බුදුහාමුදුරන්ට හිතට හිතවිලි ආවා. ඒක මේ අපි වගේ මේ භාවනා කරන අයට නොයයි කියලා හිතන්නේ නෝ තුන්වංශිකෙන් නෙකෙලෙසි ගත කරේ ඒක හිතවිල්ලක්වත් මම කියාගත්තේ නෑ. පු탁ජනයාගේ වැඩේ කරපු වැරද්දටයි නොකරපු වැරද්දටයි කොයි එකටත් Tamanට දෙස් දෙන හිතවිලි සියල්ලමත් එක තමයි නිදාගන්න. හැමදේම පශ්චාත්තාප වෙනවා නිතරම. ඒක නිසා ඒ ආත්ම නිෂේධනයක් වෙනවා. Taman පහත් කළ සලකා ගන්නවා. මම කාලකන්ණී කියලා හිතා ගන්නවා. ඉතින් හිතාගත්තට පස්සේ මොනවාක්වත් අවශ්‍ය කරන්න ඒ හීනමාන හිතවිල්ලම ඒ පුදුලට දිගින් දිගට දිගින් දිගට වද වෙනවා. ඒ නිසා භාවනා කරනකොට අපිට භාවනාවට ඉස්සෙල්ම සද්ධාවේදී තෑහෙන ගැම්මක් එනවා. ඊට පස්සේ සීලේදී ඊට වඩා ගැම්මක් එනවා. ඊට පස්සේ සමාධියේදී ගැම්මක් ඇවිල්ලා ටිකෙන් ටිකෙන් තමයි ඒ පිරිච්ඡ ගතිය. එහෙම නැත්නම් මේ සම්පatti කරගතිය තේරුම් ගන්න ඒ අදිෂ්ඨාන ශක්තියෙන් තමයි අපිට ඒ නිර්වචනීය වූ අනිර්වචනීය වූ නිවන පිළිබඳ අදාහ ගන්න පුළුවන්. ඒ නිසා ඒක පිළිබඳව පළවෙනි වූත් වැදගත් වූත් කඩීම තමයි අර කායानुපස්සනාවේදී පස්සම්බයං කාය සංකාරං කියලා හොඳට ආස්වාස් ප්‍රසවාස සංසිඳවලා මේකෙදී අපිට ඒටි එහි තියෙන පිරිච්ච ගතිය අත්දකින්න පුළුවන්. ඒක අපිට කියන්න පුළුවන් මේ සූත්‍රය ගන්නකොට මේක තමයි ධර්මත්‍ත්‍ය කියලා ඒ ගිය තැන තහවුරු ලබා ගැනීම කියලා ඒකෙන් පේන්න පටන් ගන්නවා අපි කොච්චරක් අපේ දැනුම අපේ දාන සීල භාවනා කටයුතු මේ තමන්ගේ අභිවෘද්ධිය සඳහා යොදවා ගන්න දන්නවද? එහෙම නැත්නම් ඒක ණයට ගත්ත දෙයක් වගේ බූරුවගේ පිට බැඳපු හකුරු ගොඩක් වගේ රසන බල යන්නත් ඉඩ තියෙනවා. ඒ නිසා අපි උත්සාහ කරන්න ඕනේ ධනුම අරගෙන භාවනා කරලා ඒ ධනුමයි මේ භාවනාවේ අත්දැකීමයි මේ වගේ සූත්‍ර අනුසාරයෙන් අපිට ගලප ගන්න පුළුවන් වුණොත් ඒ භාවනාවේ සම්පූර්ණ වෙනසක් ඒක. ඉගෙන ගන්න එකේ සම්පූර්ණ වෙනසක් ඒක අහම්බයක් සිද්ධ වෙයි. ඉතින් අපි නැවත නැවතත් ඒ අවස්ථාව ලබා දෙන්න කරන වැඩේ කියනවා අනුග්‍රහ කරනවා කියලා. අනුග්‍රහ කරන්න කරන්න කරන්න දවසක හරියටම අත්දැකීම එනකොටම ආ මේක වෙන්න ඇති මේ සරුවචනාංශේ කිව්වේ මේ මේක මම කියන්න එපා මගේ කියන්න එපා ආත්මේ කියන්න එපා කියලා වැටහුනොත් ලොකු ධෛර්යයක් වෙනවා. ඉස්සරහට යන්න පුළුවන් වෙනවා. නිසා ධම්ම ත්‍රිති ඥානෙට ආවට පස්සේ තමයි මේ සරුවචනාංශ කියන්නේ කවුද කියලා බුදුන් කියන්නේ කවුද කියලා සෑහෙන අවබෝධයක් ලබන්න පුළුවන්. ඊටත් එහා යනවා ඔය නිවන සාක්ෂාත් කරනකොට තේරෙන පටන් ගන්නවා කොච්චර අමාරු ගැඹුරු සියුම් කොටසක්ද මේ ਸਰුවචනච අපිට හේතු ගන්නලා තියෙදි අපි මෙතෙක් කල සම්පූර්ණ මේකේ අනිත් පැත්ත හොයලා හිටියේ. ඒක නිසා මේක පටිශෝතගාමී ගමනක් කියලා කියනවා. ගංගා දිගේ ඉහළට පීනන ගමනක්. ඒ නිසා මේකේ ප්‍රතිඵල මොකක් වුණත් මේක සඳහා යෙදුනත් එහෙම නැත්නම් මේක සඳහා හිත නැමුවත් එහෙම නැත්නම් මේක හිත නැමලා වැඩ කරන අයට උදව්වක් උපකාරයක් කරත් ඒක ඉතින් පුදුමාකාර නිස්සරණාධ්‍යාශයක් කියලා කියනවා. කිසියම් ලාභ සත්කාර ප්‍රයෝජනක් සඳහා නෙවෙයි. ඉතින් ඒක කරලා ඒන්තර වෙන ගමනකුත් නැහැ. ඒ කරගෙන කරගෙන කරන යනකොට තමයි මේ කවදාරි හරි ගිය දවසටයි තේරෙන්නේ ආ මෙන්න මේක තමයි පාර හරියන්නේ ඉස්සලා පාර තේරෙනවා කියලා හිතන්න එපා. ඒ නිසා චතුරාර්ය සත්‍ය පෙළ ගස්සනකොට සරුවචනේ Nirodhaය පෙන්නලයි Nirodha ගාමිනී ප්‍රතිපදාව පෙන්නන. ඒ නිසා මේ කරගෙන යන ගමන නිකන් මේ අහම්බයක් කරගෙන යනවා වගේ. නමුත් හරියේ දවසට අපිට තේනවා මෙන්න මේක තමයි සූත්‍රය. මේක තමයි න්‍යායපත්‍රය. මේක තමයි සමීකරණය කියලා තේරෙනවා. ඒ නිසා එතකන් අපිට සරුවචනාංශ පිළිබඳ සද්ධාවෙන් තමයි යන්නේ. නමුත් මේ සද්ධාවෙන් ගියාට සරුවචනාංශ විශාල න්‍යාය ක්‍රමයකට එහෙම නැත්නම් ප්‍රතිපදාවකට ආනුපුබ්බි ප්‍රතිපදාවට මේක ඉදිරිපත් කරනවා. ඒකෙන් අමාරුම කැලල තමයි ඔය විඥානය පිළිබඳව අවබෝධ කරන එක. මොකද අපි විඥානය අවබෝධ කරනවා කියන්නේ හොරා ගම්මයින් පේනාන වැඩක්. කොයි දේ කරන්නේ විඥානය. ඒ නිසා බෑ කියලා හිතන තරමටම අමාරුයි. නමුත් සරුවචනාංශේ පමණක් නෙවෙයි සෑම ආර්යයන් වහන්සේ නමක්ම කළ හැක්කක් වඩපත් කළා තියෙනවා හැබැයි හරියට තේරුණොත් මේ කරගෙන යන මේ ඤීන් විඥාන නිරෝධයකට කියලා ඊගා රිට්‍රීට් එකට එක්කෙනෙක්වත් එන එකක් නැහැ. ඔය දුගලන්ට ඕනේ කරලා තියෙන්නේ හදාගෙන විඥානේ ගෙදර ගෙනියන්න. මිට වැඩි තිබුණට විභූෂණය කරගෙන ලස්සන කරගෙන වෙසක් උඩට පත්තු කරන්න වගේ හදාගෙන යන්නයි තියෙන්නේ. නිසා වැඩි මේක තේරෙන්නේ නැති එක සාධාරණයි. මොකද එතකොට භාවනා මධ්‍යස්ථාන පවත් ගන්න පුළුවන්. නැත්නම් මේක උසා නඩු නැති උසාවියක් බවටපත් වෙනවා. ලෙඩු නැති ඉස්පිතාලයක් බවටපත් වෙන නිසා සුබ සිද්ධියක් අවශ්‍ය නම් නිස්සරණ වනයේට නිවන් නොලබාවා කියලා ප්‍රාර්ථනා කරනවා. නිස්සරණ වනේ පැත්තක දාලා වැඩක් කරනවා නම් සියලු දිනාට නිවන් ලැබේවා විඥා නිරෝධේ වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ඉතින් මම කියනවා එහෙම වුණොත් හොඳයි මොකද මට ටිකක් විවේකයි එතකොට. එනිසා සියලු දිනාටම ඒ මේ විඥානය පිළිබඳව මම නෙවෙයි මගේ නෙවෙයි ආත්මේ නෙවෙයි කියන පාඩම ඔය අහන හැම ප්‍රශ්නයකදීම ගෙදර ගියාට පස්සේ ප්‍රශ්නයක් මතුවෙනවා නම් මේ ප්‍රශ්නේ කොහෙන්ද එන්නේ කියලා. එන්නෙම තණ්හාවෙන්, එන්නෙම මාන්නෙන්, එන්නේ දෘෂ්ටියෙන්. ප්‍රශ්නේ මුලට ගියොත් තේරෙයි මේ ප්‍රශ්නේ නායිතියයි කියලා මොකක්වත් වෙන්නේ නැහැ. මේ ප්‍රශ්නේ මගේත් නෙවෙයි, මගේ ආත්මයත් නෙවෙයි කියලා පැත්තක දාන්න ගත්තොත් ගුරුවරයෙකුත් ඕනේ කරන්නේ මොනක්වත් ඕනේ. ඒ නිසා ඕනෑමට වැඩිය ප්‍රශ්න නැති වෙන එක හොඳයි. ඒ නිසා නේදමම නේසෝ හමසි නමේසෝ වත්තා කියන එක පච්චයක් කොටා ගන්න එකයි තියෙන්නේ papu. එන ඕනම ප්‍රශ්නකදී මේක මම නෙවෙයි මේක මගේ නෙවෙයි මේක ආත්ම නෙවෙයි කියලා කියන්නේ ප්‍රශ්නෙම් පැන යාමක්වත් නාස්තිකත්වයක්වත් නෙවෙයි උද්ධහාදී උත්තරමන් වහන්සලා විසින් අද්දුටුවයි ප්‍රත්‍යක්ෂය ප්‍රකාශ කරනවා. ඒ නිසා ටික ටික ටික ටික මේක පුහුණුව තමයි ඔය දානි කියලා කියන්නේ. තමසතු වස්තුවම අන්සතු කරනවා. ඒ වගේම අනුන්ට බයක් දෙන්න වෙනුවට අබේදානෙ දීලා දාන. මේ ඔක්කොගෙම කරන එක උත්කෘෂ්ඨම දේ තමයි ඔය විඤ්ඤාතේ විඤ්ඤාතමත්තන් නැත්තම් ඥානෙ ඇති කෙනෙක් උනත් ඥානෙ පිළිබඳ අපේක්ෂාවකින්තරව මෝඩෙක් වගේ හැසිරෙන එක. ඉතින් ඒ සියලු ඥාන භාවනා කරන්නේ නැතුව ගත්තට එච්චර ගැම්මක් එන්නේ භාවනා කරන ගමන් ඒකයි මේකයි සම්බන්ධ කරොත් පුදුම ආඩ්‍ය ගතියක් එන්න පටන් අර ගන්නවා. එතකොට තමයි දෙවන්නේගේ සම්බන්ධයක් නැතුව ඇතුලෙන් තමා වශයෙන්ම නැගිටින්න පුළුවන් ශක්තියක් ඇති වෙනවා. ඒ එහෙම ධෛර්යයක් පිණිස මේ බණත් හේතු වාසනා වේවා කියන ප්‍රාර්ථනාවේ අදට නිමිත් ධර්ම දේශනාව මෙතනින් නැතර කරනවා. ශිර දිනාටම ඒ සනසීමුදා වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. අපි බයකොත් විනාඩි 25ක් විතර අරගෙන තිනවා. ඉතින් පුරුදු පරිදි මම ආරාධනා කරනවා මේ ඉදිරිපත් කරගත්ත කරුණු කාරණා මතින් කියන්න අහන්න කරන්න දෙයක් තියෙනවනම් ඒ අවස්ථාවේ මේ අරගෙන එහෙම නැත්නම් අපි පැයක සක්මනකට පිටත් වෙනවා මෙතනින් පස්සේ